දැයි ඉවිගනාටම සිරුවන් සරණයි මේ වෙලාව යොදාගත්තේ පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලකට ඒක බොහෝ දුරට සාමාන්‍ය කරන ධර්ම සාකච්ඡාව ස්වරූපය ගන්නේ වෙනසක් වශයෙන් තියෙන අපි අදාළ අපේ භාවනාවට අදාළ ප්‍රායෝගික කොටස් ප්‍රවණක් මත කරගන්න එකයි ඒකේ ආරම්භය වශයෙන් ලිඛිත ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිනවා මේක දිග ඉදිරියට යන අතර වාරේ කාට හරි සභාවට ඉදිරිපත් කරන්න තියෙනවා නම් තමන්ගේ කමඨාන් වාර්තා කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම ආරාධනා කරනවා. මේ ප්‍රශ්නේ යන්නේ ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට ටික වේලාවකින් ඇතිවෙන නිින්ද යන බව හෝ බ්ලැන්ක් වගේ වෙන ස්වභාවයේ වෙන වෙනම හඳුනා ගන්න කෙසේද? මේක අපි මේ පොට්ටපාද සූත්‍රයේ බොහොම කිට්ටුවෙන් යන මාත් ප්‍රශ්නයක් මේ සූත්‍රයේ සාකච්ඡා කරන්න තන්නේ සංඥා පිළිබඳව උපජ්ජಂತಿ නිරුච්ඡanti කියන පද දෙක පාවිච්චි කරනවා සංඥා වෙනවා සංඥා වෙනවා සංඥා කෙනෙක් දානවා සංඥා කෙනෙක් ගන්නවා ඇතුල් වෙනවා පිට වෙනවා වගේ කියන වචන මේකේ ඒකෙන් යන කිට්ටුවෙන් යන අදහසක් තියෙන්නේ නින්දනම් එලෙසයිත නින්දනම් අවදි වුණාට පස්සේ නැගිටින්නේ අරමුණට නෙවෙයි වල්මත් වෙච්ච තැනකට. බ්ලැන්ක් එන මේ භාවනාවෙන් සිදුවෙන ප්‍රශ්න ඒ ඉස්තරට යන ඉස්සලත් අරමුණේ ඉන්නේ ඉතනේ නැගිටින්නේ තරමුණට. ඒකෙන් තමයි තේරෙනවා මූල කර්මත්තන්ට තියෙන සම්බන්ධතාවයේ ඒ නිසා යම් වෙලාවක Tamanට හැරිලා බලලා සකමුසු තැනකට හැරිලා බලලා කියන්න පුළුවන් නම් ඒකට යටෙන් ඉස්සල්ලත් මට මතකයි මම වැඩ කරමින් හිටියේ මූල කර්මස්ථානයේ හෝ මූල කර්මස්ථානයේ ගිවිච්ච තැන. ඉතින් නැගිටට පස්සේ විශේෂයෙන්ම නැගිටට පස්සේ අවදි වෙන්නේ මූල කර්මස්ථානට නැත්නම් කලකොල භාවයකටද අවුල් භාවයකටද කියලා ඒ වෙනසාරා තමයි තීරුම් අරගන්න පුළුවන් වෙන්නේ. අතරමැද කාලේ තිබිලා තියෙන පිටුරු චිත්ත ප්‍රවෘත්තියක්ද කෙලසිච්ච චිත්ත ප්‍රවෘත්තියක්ද කියලා මේකට තව කිට්ටුවෙන් යන තවත් කාරණාවක් කියන්නම්. එතකොට මේක තවත් දුරටත් මේක තහවුරු කර ගන්න පුළුවන්. භාවනා අරමුණේ ඉන්න ගමන් කියන්නේ මු අරම ආනාපානෙ ඉන්නවා කියලා. ඒක ගොඩක් වෙලාට ගැළපෙනවා විස්තර කරන්න පුළුවන්. සමානව නැත්නම් ඒක විචිත්‍රව සක්මනේදී තමයි සක්මන් කරකට ඉන්නවා. නැත්නම් අරමුණේ පරියන්කේ ආසල් ප්‍රසවාසයෙන් බල බල ඉන්නවා. ඉන්නකොට එක පාට සද්දයක් ඇහෙනවා. සද්දෙට ගිහිල්ලා ටික වෙලාවකින් ආපහු තමන් අරමුණට එනවා. එතකොට අරමුණට ආපු ගමන් එයාගේ විමසුම විග්‍රහ වෙන්න පුළුවන් අපරාධ මගේ හිත භවනාට හිත කැඩුනා. දැන් ආයේ අරමුණට ආවා. ඒක තමයි පුරුදුනති කෙනෙකුට ඇති වෙන මානසිකත්වය. නමුත් ඒ වෙනුවට පුරුදු කරන්න කියනවා සලකලා බලන්න පශ්චාත්තාප වෙන වෙනුවට මේ සත්‍යයෙන් ඉස්සලක් තිබුණේ අරමුණේ නම් සද්දය අහුනට මොකද? සද්දෙන් කැළඹිච්ච හිත සද්දෙන් අයින් වෙච්ච ගමන් නැවතත් ආවේ අරමුණට නම් අතරමැද සද්දෙට හිත ගිහිල්ලා තිබුණට කෙලසිලා නැහැ. එකකින් හිත පශ්චාත්තාපෙන්න දෙයක් වෙලා නැහැ. සතිය තිබිලා තියෙනවා. අරමුණ මාරුලා තියෙනවා. ඒ වගේම තමයි ඒ වගේ භාවනා කරනකොට වේදනාවක් එනවා. ඒ වේදනාව එනකොටම ඒකට හිත යනවා. ගිහිලා ආපහු එනවා. ඒ වගේ ජවනිකාවක් ගත්තොත් ආවට පස්සේ තමයි පැහැදිලි නම් දැන් ආයෙත් යන්න ඉස්සල වගේම හිත තියෙන මූල කර්මස්ථානේ කියලා අර වේදනාවට හිත ගියයි කියලා සමාධිය නම් හොල්මනක් වෙන්න ඉඩ තියෙනවා. අපි කියන්නේ මේ සමත සමාධිය. නමුත් මේ සතිය ප්‍රාත්මක් තියෙනවා. හිත පිටි ගිය බවක් දන්නවා. පිටි ගිහලා ආපහු ආවෙත් හිතෙන්ම සිද්ධියකින් මං ඉල්ලලා නෙවෙයි ආවට පස්සේ මූල කර්මත්තාන ඉන්නේ. ඒක නිසා අතරමැදදී ආනපනින්දල සාප්තික වේදනාව ගියා. වේදනාව නැවත ආනපනට ආවා. වේදනාවට ගියයි කියලා හිතට කෙලසිල්ලක් වෙලා නැහැ. අන්න ඒක පුරුදු කරපු කෙනාට මේ හිත එකපාරට නිින්දට වැටෙන බව තේරෙනවා. නිින්දට යන ඉස්සෙල්ලා කොහොම සාමකාමී තැනක හිත තිබ්බේ. නැත්නම් මූල කර්මස්ථානේ තිබ්බේ නැත්නම් සතියේ තිබ්බේ. යා නැගිටලා පස්සේ ආයෙත් එන්නේ එක්ක මූල කරපත්තා නැත්නම් හිත විශේෂයෙන් පුරුදු කරමු කියන සාමකාමී ස්ථානයක නම් අතරමැදදී සංඥාව තිබුණද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෑ. ඒක අල්ලන්න පුළුවන් වෙන්නේ සංඥා නැති කැලේ නෙමෙයි තීන කොණ්ඩ කියනවා. යන්න ඉස්සෙල්ලයි ආවට පස්සේ කියන දෙකෙන් ඒකේ විශේෂයෙන්ම වුණු කල යුතුයම දෙයක් තමයි ඒ වගේ හිත මල්මත් වෙලා නන්නත්තර වලට පස්සේ ආපහු හිත කිත කිවත ගිත එන වෙලාවට ආපහු නැවතේ එන වෙලාවේදී පශ්චාත්තාප නොවීම යෝගාවචරය විසින් දිනු කරන හොඳ පුහුණුවක් පශ්චාත්තාප නොවීමට යෝගාවචරය පුහුණු කළ යුතුමයි ඒක තව හේතු ගන්න මෙහෙම කියන්න පුළුවන් යම් වෙලාවක එක දිගට අරමුණ ආනපානේ පවතන යම් වෙලාවක ආනපාන ටිකක් කියලා සද්දකට ගිහිල්ලා ආය ආනපානට ඇවිල්ලා සැලෙන්නේ නැතුව පවතිනවා. අන්නේ දෙක ගත්තොත් මේ දෙකේ ඉස්සල්ලාගේ ප්‍රතිච අඛණ්ඩ සතියත් යෝගාචරක වචනෙන් කියනවා දෙවෙනිකේ පවතින සතියේ මූල කර්මස්ථාන තිබිලා ශබ්දකට ගිහිල්ලා ආපහු මූල කර්මස්ථානට ආවා සැලෙන්නේ නැතුව ආය මූල කර්මස්ථානේ පවතිනවා කියන ඒ බාධාවක් හරහා යන සතිය දෙක ගත්තාම මේ දෙකෙන් වඩා විචිත්‍ර වඩා අගය කළ යුතු කොයි සතියද කියලා අහුවොත් කාරණා තේරුම් ගත නැති එකන සමාජයට උත්තරයට කලකොල වෙන්න ඉඩ තියෙනවා. ගොවිතැනකට මේ සුද්ධ සතිය කැමැත්තක් තියෙනවා. ඒක දිගට අරමුණ යන වාක්‍යයක් තමයි. ඒ සතියට වැඩි ශක්තිමත් සතියක් තමයි අරමුණේ හිත පවත්ලා පිටතට ගිහිල්ලා ආයෙත් ඇවිල්ලා නොසැලී භාවනා දිගට සතිය පවත්වා. ඒක නිකහානියට කියනවා නම් වාහනයක් යනකොට ටයර් එකක් වලේ වැටෙනවා. වලේ වැටෙනකොට මොකද shock absorber හොඳ නිසා shock එක ගන්නවා ඇතුළට දැනෙන්නේ අනේ ඒ වාහනේ හැප්පෙන්නේ නැතුව යන වෙලාවදී shock එක නැති එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. වලකට වැටුණා shock එක ගන්නේ නැති වාහනේ suspension system එක හොඳයි. මොසර අස්තුලක ගන්න කම්පන වෙන ගතිය හොඳයි. නිසා සතිය මේ වගේ කැඩි කැඩි යනකොට නොසැලෙන සතිය. නොසැලෙන සතියනේ පශ්චාත්තාප නොවන ගතියක් පුරුදු කරපු එකනහට මෙන්න මේ නිින්ද අවස්ථාවටත් අත්දකින්න පුළුවන්, මොන දෙන්න පුළුවන්, අභියෝගයක් කරගන්න පුළුවන්. වරට ඇත්තටම පාලනේ ගිලිනවා. නැවත හිත ආවට පස්සේ හිත නැවත සලකා බල පශ්චාත්තාප වෙනවා ඒ හිත තාම මෝරලාමදි, භාවිකමදි, බහුසුත බහුසුත භාවයමදි, චින්තාමය ඥානමදි අත්දැකීම මදි. නිසා ඉස්සරහට යනකොට පිට ගිහිලා ආවට මොකද කලබල නොවෙන සතියක් ඉන්ද දිවේවා සද්දක දිවේවා හිතවිලක දිවේවා වේදනාක දිවේවා ඇති කරගන්න පුළුවන් නම් එතකොට මේ ඒ සතිය සත් බලයක් වඩපත් වෙනවා ඒකෙදී නිින්ද බරපතල අභියෝගය සද්දයක් වේදනාවක් හිතවිලකට වැඩි. ඒ නිින්දේ මොනක්වත් නැති නිසා කෙලෙස් නිින්දක්ද නැද්ද කියලා දැනගන්න අර වගේ දෙයකින් පුරුදු වෙච්ච කෙනෙකුට නම් මේ පාඩම කියලා දෙන්න පුළුවන් නැත්තම් තේරුම් ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා මේ තමන්ටව තමයි දෙස්ති ගන්න ඉඩ තියෙනවා මේක කෙලෙස් නින්දක් කියලා ඒක නිසා මේක විපස්සනාදී විතරක්ම අහුවෙන එහෙම නැත්තම් හදාගත්තලද දියුණු පවණු කරගත්ත ශ්‍රද්ධා විජය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම දැඩි කිරීමේ ඝන බහල කිරීමේ බල බවටපත් කර ගැනීමේ වැඩපිළිවෙලදී හම් වෙන අභියෝගය. මේ ප්‍රශ්න විතරයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේක මත හෝ වෙන මේ වෙලාවේ හැටියට මතකලේ ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලයි. අවශ්‍යශාන්තාසේ විස්තර කරපු සංසිද්ධියම තවත් පැත්තක් අරතෝ දැන් නිින්දට වගේ ඉතින් දන්නේ නැති සත්‍යයකට යනවා ඒ කරලා එකපාරටම ආනාපානිය නෙවෙයි ආනාපානියට දාන්න ඉස්සෙල්ල හුඟක් මේ හුඟක් හොඳ සීතත්වයකට එනවා ඊට පස්සේ ආනාපානියට දානවා ඒ කියන්නේ අල්පත්ත්වයෙන් ගැලවිලා එනවා හොඳටම අවදිමත් සිතකට ඊට පස්සේ ආමන් කර කර හිටියක ආනාපානිය කියන ආනාපානියට දැමු එතන ඒක මොකක්ද මම කීප දෙයක් දෙදී දිනු තත්ත්වයක්. විවේක වෙනවා. විවේකී කොටසක් මතකේ නැහැ. ඊට පස්සේ ආයෙ සිහිය එනවා. ඊට පස්සේ තේරෙනවා ඉස්සලා මේ තිබුණ දෙකේ මතකයට මට යන්න බෑ. මේ දැන් තියෙන කලබල වෙච්ච හිතක් නෙමෙයි. දැන් තියෙන බොහොම ಶಾಂತ හිතක්. කලබල නැති වෙන. එතකොට යාට මේ ಶಾಂತ හිතේම යනකොට නැත්තම් කොන කහන බන්නේ තියනොත් වැටේනවා. ඕනේ නම් ආනපානට ගිහින් උරගල බලන්න පුළුවන් නෑ. මම මේ මත් වේලාවක්වත් මනෝ විකාරයක්වත් අවුලක නෙවෙයි ඕන ආනමන බලන්න ඕන නැත්නම් අර තිබුණ විස්රාමේ තිබුණ විවේකයේ යන්න බලන්න. ඒ මට්ටමට එනවනම් ඇත්තටම උපදේශය ඕන කරන්නේ නැහැ. මට තේරෙනවා ගින්නෙන් ගිහලා අවදි වුණාට කලබලයකට නෙමෙයි අවදි වෙලා තියෙන්නේ. අවදිලා තියෙන්නේ සාන්ත තත්වයකට. ඒක වෙනුවට එච්චර ලොකු අර පළවෙනි ප්‍රශ්න වගේ අහන්න දෙයක් නැහැ ඒක. ඊට පස්සේ දෙවෙනි තත්වය තමයි මේ ඉඳලා ඕන්න ආනපන පැත්තක ඉන්නවා. රසබලෙක් වාගේ දුරු පාලේ වගේ ඕන එයාගේ සේවය කඳවන්න පුළුවන්. අවශ්‍යම නැහැ. ඒ වගේ ආනාපානය නැති කියලා මම දන්නේ නැහැ. ඉහළට කැඩෙනවා වගේ කියන්නේ මම ඩාරෙන් දෙතනම කැඩෙනවා ඉතින් ඒකේ මාව මුලිකල කිසිම දැක්කේ නෑ. එන්නේ කැරකින් සෑ වුණා. ඒක කොහොමද නෑ ඇස් නෑරෙයි. මේ ඇස් ඇල්ලනකොටම ඒක මතුවේ. ඒ කුසලක දෙපස්සෙන් ආශාස් කරන විදිහට ආශය ඒක වෙන වෙනවා කොහොමද මේ නැතිවෙන්නේ. ඇසයි ඕනේ අනිවාර්යයෙන්ම ආනාපානෙ ඉඳලා පුළුවන්. අවශ්‍යත් නෑ. නිරෝධයෙන් නිවිල වෙලා මම බාරන්නේ නැත්නම් ඉතිරිවෙනවා වේගෙන් කියන මඟුල්ක නෙවෙයි. මොකද නේද? දුක සිනායි ලඟුලා මා විශ්වයේ ඉන්න වැඩේට දෙලයිදී කියන්නේ නාගන්නවා. ඒ දෙකෙන් ඒ ඇස් දෙක අරින අවස්ථාවද නැත්නම් ඇස් දෙක අරින්න තිස්ස ඇස් දෙක අරින්න නැතුව බේර ගන්න පුළුවන් අවස්ථාවද වඩා හොඳ අවස්ථාව කියලා හිතෙන්නේ Tamange බොන්නේ. ඒ දෙක කොයි එකද වඩා හොඳයි කියලා හිතෙන්නේ. ඒක එකක්. පස්සේ එකක් තියෙනවා ඇත්ත කාරින් නැතුව යන්න පුළුවන්. ඒ දෙකෙන් කොයි එකද හොඳයි කියලා හිතෙන්නේ. නේද හරියද? නැත්නම් අනිත් කටේ තරහ වෙනකන් නැහැ. ඒක දෙවන්නේ කටේත් එක නෑ. ඒම ඒම ටිකක් කාලා තමයි නටලා තමයි සෙල්ලක්කාර වයසේ පැන්නට වයස තමයි සලසුන වයසේ ඉන්නේ. ඒක හරි. ඒ දෙක වෙන් කරලා අඳුර ගන්න පුළුවන් නම් ඒ තාක් යෝගාචරය අරසයි. ඒක තව කෙනෙකුට ඒ ඒ කියන චක්‍රෙම නොවෙන්න ඉඩ තියෙනවා. තව කෙනෙකුට වෙන ක්‍රමයකට මේක යන්නේ සිනවා. නමුත් ඒ විදිහට Tamanට මේ ඇතිවිච්චි අලකලංචිය, ඇතිවිච්චි අවුල රැකියාගෙන යන්න පුළුවන් නම් ඒක තමයි පුහුණුව කියන්නේ. එහෙම එකකින් වෙන්නේ නැහැ. අවස්ථා කීපකින් එනවා. ඔය නිින්ද පිළිබඳව ඔහොම එකක් වෙනවා. ඉචිවිලි පිළිබඳවත් අවස්ථාවක් තියෙනවා. වේදනාව පිළිබඳවත් අවස්ථාවක් තියෙනවා. ඒව ආවට විනිශ්චය කරන්න නැතුව තමන්ගේ දිනචරියාව කඩා ගන්න තු දිගට කරගෙන යනකොට ඔක්කොම පාලනය කරගන්න පුළුවන්. ඔබට තියෙන බය ඇරෙනවා. ඔබට තියෙන සමකෝල ගතිය යනවා. මේ වැඩේ ඇරෙන්න ඇරෙන්න සමකෝල ගතිය යන්න යන්න සතියට බල කැවෙනවා. සතියට අදිෂ්ඨාන ශක්තිය ඉන්න ගන්නවා. සතියට චිත්ත ශක්තිය ඉන්න පටන් අර ගන්නවා. ඒතකොට තේරෙන පටන් අර ගන්නවා මරණ චිත්තක්ෂණයේදී උනත් කලබල වෙන්න තියෙන ඉන්න එකයි වැඩි. කලබල වුණොත් ක්‍රෝස් කටේවත් අත දාගන්න හම්බ වෙන්නේ නැහැ. කලබල වුණයි කියලා කෑ ගැහුවයි කියලා උදව් කරන කෙනෙකුත් නැහැ. ඒකට කරබණයකට මුණ දෙන්න පුළුවන් නම් ඒකෙන් අපිට එන්න තියෙන නපුරු බලපෑම උලුවාන්තරම් අඩු වෙනවා කලබලේ අඩු වෙනවා. අපි ඒකට දැකලා කුලප්පු වෙන්න ගියොත් මොන බේතකින්වත් බේරන්නේ. මොන දෙවන්නේකට මොනම තාලෙන්වත් අත දාන්න බෑ. ඒ නිසා තමයි මේක වෙන්නේ ඉස්සෙ මේ ටික ටික පුරුදු කරලා පුරුදු කරලා ඊට වැඩි කලබලයකට එනකොට මට මෙච්චරයි කරන්න තියෙන්නේ කියලා දරා සිටීමේ ශක්තිය තලතුණකම මේ විලෙන ගින්නට පිදුරු දාන්න නැතුව තමන් නිස්සද්ද වෙන ගතිය තමයි භාවනාවේ තලතුණකම භාවනාවේ දියුණුව කියලා කියන්නේ. ඒකේ අන්තිමටම ඒ අභ්‍යාසයේ අන්තිම පුහුණුව තමයි මරණ චිත්තක්ෂණයට කලබලයෙන් තුර මුහුණ දෙන්නේ. ක්ලාන්ත වෙන ගතියනවා නිදිමත එනවා එහෙම නැත්නම් සීමුර්ජා වෙන එක වෙනවා heart attack එනවා blood pressure නගිනවා කොයි එකවත් කලබල වුණොත් තමයි නතර කරන්නේ ඒ නිසා ඒකට දැනගන්න ඕනේ මෙවුවා මේ හේතුකෝ අප්‍රත්‍ය වෙන දේවල් නෙවෙයි වට හේතු ප්‍රත්‍ය තියෙනවා නමුත් කලබල වුණායි කියලා ඒක කිසිම උත්තරයක් ලැබෙන්නේ කලබල වෙච්ච හැමදේම අරක තවත් ඇවිසෙනවා. ඒ නිසා මේ නොසලී සිටීම. ඒක තමයි ඔය අනිකුත් ශාස්ත්‍රඥ වහන්සේලාගේ බුදුහාමරන්ගේ වෙනස. අනිත් ඔක්කොමලා එක එක එක එක උපක්‍රම දෙනවා. සබත්නාචි කියලා තියෙන මොනම දෙයකට කලබල වෙන්නේ නැති කියු ප්‍රශ්නේ හරහාම උත්තරේ හම්බෙනවා. ආසක්සාවන මේ දවස්වල උදේට අපි බෝධිල තත්ත්වයකදී දැන් ආනාපාන සතිය ගෙවිලා අවස්ථාවේ ඉන්නකොට එළියෙන් එන සද්ද ගොඩාක් තියෙනවානේ. කායි සද්ද, සද්ද ඔක්කොම පාවෙන්න බෑ සිංහල දෙකේ ආපම ටිකක් ටිකක් පැටලෙන්න හදනේ සම්පූර්ණයෙන්. කියන ඔක්කොම බෞද්ධ සද්ද මොහොතද සිංහල සද්ද බෑ. සුද්ධ කියන්නේ ඕක වෙන තරම්. කියන්නේ ඕන සද්දයක් අහන්න පුළුවන් කටහඬ අහන්න බෑ. කෝච්චියක් ගියාට රැළ මොහොත ගැහුවට මියුසික් එකක් දුන්නට එන්ජින් එකක් වැඩ කරාට පිටිය කැඩුවට ප්‍රශ්නයක් නැහැ. කටහඬ ආපු ගමන් ඒ ඒක මිනිස්සෙක් සම්බන්ධ බව දැනගත්ත ගමන් ආවද දැන් අපිට වෙලා තියෙන කටහඬත් මිනිස් කතාවේ සිංහල බුද්ධ ආගම් කටහඬ එන්න ඕනේ. ආපු ගමන් ඒක එක්ක ආවට වැඩි ආකර්ෂණයක් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි හිතේ ඒ පැත්තට විශේෂ නැමියාවක් තියෙනවා. ඒ වෙනකොට අපිට ඒක අර්ථය දැටෙන්නේ නැහැ. අපි දන්නා ඇත්තටම එයක් කියන්නේ ඉතිවිසෝ භගවාරා සම්මා සම්බුද්ධ තමයි. නතර සිංහලකට ඇන්නේ ආකර්ෂණයක් යනවා. ඒ ඒ ටික දවසක් යනකොට ඒකත් තොග බිස්නස් එකකම දාන්න ඕන සිල්ලර් බිස්නස් නැතු ඔක්කොම බෞද්ධ රටා. ඒතර කපුටන්න කිසිම චෝදනාවක් නැහැ. ඩිලොන්ට කිසි චෝදනාවක් නැහැ. ගේ කුරුලෝ කෑ ගන්න ඒව අපිට ගන්නක් නැහැ. ඒ මේව කරන අපිට අපිට ඉද්දෙන කිපිත වෙන කොටස් හිමීරීමට අහිං කරන අහිං කරන තමයි අපි විශ්වගත වෙන්නේ. එහෙම නැත්නම් අපි අපි අපි අර හදාගත්ත එකට කොටු වෙනවා. ඒ කොටු වෙන්නේ අපේ හැදියාව මත. අපේ සංස්කෘතිය මත. අපි දන්න රුචි අරුචිකම් මත තමයි කොක්කවදී. මොකද දෙවට විග්‍රහ කරලා බලුවොත් ඔක්කොම සද්ද තරංග. මේ සද්ද නෙමෙයි ප්‍රශ්නේ තියෙන සංඥා විපන්තිය. සද්ද එනවනම් કોઈ සද්දෙමුත් අපිට කරදර වෙනවා. සංඥාවක් එනවා අර කෙල්ලෙන්ගතකම නිසා සිංහල බුද්ධඝාන සද්දෙට මනුෂ්‍ය කටහඬට එනවා. ඒ නිසා ඒ ටික process වෙන්නේ සංඥාවක්. එන්නතෝ වේදනාවක් නැහැ එතන. රූපත් නෙවෙයි එතන තියෙන්නේ. සංස්කාරත් නෙවෙයි එතන තියෙන්නේ. වරන් විඥානයයි සංඥාවයි දෙක වැඩ කරනවා. සංඥාව හඳුන්වා දීමක් කරනවා. මේ උඹේ જાතිය දැන් කපුටෙකුට වෙන සතෙක් මැරලා තට්ටක් කම්මනට මොකුත් නැහැ කපුට තට්ටක් දැක්කොත් විශාල රැස්වීමක් ඇති වුණා. කපුටේට කපුට තක්කක් දැක්කෝ. වෙනසක් තමයි නතු මස්තිංග කාලය යනවා. ගණන් ගන්න. ඒ වගේ හැම කෙනා හැම හැම කෝඹිය කියලා කරලා තියෙනද කෝඹියක් කරනවට පස්සේ විශාල අවමංගල්‍ය වෙනකට පවත්තලා මේ කෝඹිය උස්සගෙන ගිහිල්ලා ආදාහනය කරලා වෙනම කටයුතු වගේ තියෙනවා. ඒක මේ මේ සංඥා කියන චෛතසිකය හරහා සිද්ධ වෙන්නේ දියුණු උසස් කෙනෙකුටම නෙවෙයි. ඒ අර සුව වර්ගයාට අදින ගතියක් තියෙනවා. ඉතින් මේකේ තියෙන්නේ නරකට ඒක. මේක පිටලා තියෙන්නේ ඒක නරකට හිටලා තියෙන්නේ ඒකෙන් තමයි ඉද්දෙන්නේ. ඒ තමයි කුපිත වෙන්නේ. නමුත් හොඳට ඒ භාවනා කරන කෙනා තේරුම් අර ගන්නවා මෙන්න සද්ද නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ සංඥාවේ ප්‍රශ්න තියෙන්නේ. ප්‍රොසෙස් වෙන තැනකදී ප්‍රොසෙස් ප්‍රොසෙස් වීමේදී ප්‍රශ්න තියෙන්නේ. කොයි ඒක සද්ද එනකොට කොයි සද්දෙත් එනවා. ඊට පස්සේ මේක සිංහල පුද්දාගාන සද්ද කියලා කියපු ගමන් අපි හැංගොම් බර වෙන එකක් කියනවා. ඒ වගේම කවුරු ඇඬුවත් Tamange බබාට නෑ මට ඕනේ ඩ්‍රයිවර් කෙනෙකුට හෝන් එක ඇහුණා තමයි Tamange වාහනේ හෝන් එක ඇහුණොත් එයාට ගෙන්නන්නම් කරන් තියෙන වාහනේ හෝන් එක ගන්න. ওই චූත්තු කුඩිය කීටියත් එයා දන්නා මගේ වාහනේ හෝන් එක ඇහුණා. ඒ අර මේ අන්දක නැෂනල් ජෝග්‍රෆිකේ ආටිකල් එකක් තියෙනවා මේ මේ මාස බල්ලෝ 30 ගණක් හදනවා. විශාල බල්ලෝ. ඒ බල්ලා බව් කියනකොට නම කියලා ඌට කතා කරන්න පුළුවන්. බල්ලා කටහඬේ 30 දෙනා අතරමැද බල්ලොම 30 දෙනෙක්ගේ එයා කෑ ගහලා කියනවා ටොමි කෑ ගහන්න එපා. මේ දන්නවා ඒ පුරාණේ ටොමි තමයි. විනයන් කියනකොට බල්ලගේ සද්ද විතරයි. ඒක වාසියටත් අපි ලරනවා වාසියටත් ඉන්නවා. හැබැයි ඒ හඳුනා ගැනීමේ වැඩපිළිවෙල මගේ න්‍යාය පත්‍රයේ තියෙන එකක් නෙවෙයි. ඒක ප්‍රෝග්‍රෑම් වෙච්ච එක. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් කියන්නේ මේ දවස්වල අත්දැකීම් දෙක කොහොම අපූර්වයක් තියෙනවා. දැන් උදේ පාන්දර හතරේ ඉඳගන්න එකයි. ඒක ගිය ගමන් එතෙන් අපි ඉඳගන්න එකේ සද්දබද්ද මොනවත් නැහැ. හොඳට අපි භාවනාව කියන බලාපොරොත්තු වෙන දේ සමාජයත් එක්ක හොඳට ගැඹුරට යනවා. ඊට පස්සේ අර කලබගෑනිය පටන් ගන්නකොට නොයේ භාෂාවල සද්දයි ඒවා එනකොට මම කරේ බැලුවක් අර විදියට යන්න බෑ. ඒක කැඩෙනවා කැඩෙනවා කැඩෙනවා. ඊට පස්සේ ආශ්‍රව ධර්ම ඇති වෙන හැටි මේකට තරහම මොහොත වෙන හැටි ඒවා දිහා බලාගෙන ඒක දිගේ යන්න බැලුවා ඊට පස්සේ පුළුවන් වෙලා තරක කරනවා. අනිත් වෙලාවට පිට දිහා බලලා මේකෙන් එන ප්‍රතික්‍රියාව ඒක බලනකොට ඉන්දියෙන් අරකට ප්‍රතික්‍රියාව අඩු වෙවි සංසුන් වෙන්න පටන් ගන්නවා. ඒක මම දැක්ක තවත් පැත්තක් මේ ඒකේ පුහුණුවේ බොහොම අපූර්වයක් තියෙනවා. ඒ වගේම අපි දැක්ක ස්වාමීන් වහන්සේට ඊයේ වෙච්ච සිද්ධියක් මේ ස්වාමීන් සමාජ දලිත ඇති මේ පිරිසක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ පදක් මේ භාවනා කරනකොට වටේට ඇවිල්ලා හැපෙන තරමට පිට්ටු වුණා. ඒ ස්වාමීන් වහන්සේගේ වැඩි කරගෙන මට මට මොන තාලෙකවත් මේක සරත් තෝර කියලා තේරෙන්නේ නැහැ. මම දවස් ටිකේම try කරා මෙච්චර දුර මේක ලබන්න එන්න ඕනද කියලා. මම දන්නේ හොඟ දෙනකොට මේක අත්දැකීමක් වෙනවා කියලා. මොනම ක්‍රමයකින්වත් මට තේරෙන්නේ නැහැ මේ පර්ත් වල ඉන්නකොට මට පර්ත් වල තේරුන්නේ නැහැ. මේ වෙන තැනක ඉන්නේ කියලා. නිසලව නේද ඉන්නේ මෙහෙදි ඉන්නේ කියලා. ඇහැ අභෝසාව නැතුව නෙවෙයි. ඒක කොහොමඩක්වත් මේ වෙන තැනකට ගියාගෙන හැංගීමක් ඉන්නේ. අපි එන්නේ භාවනාවට හරියන්නේ නැති වෙලාවට අවුච්චලයි මොන තාලෙමත් කරන්න බෑ. ඔව් ගිහලා සෙටල් වුණානේ. ඊට පස්සේ ආ මට මේ කොතනද ඉන්නේ මොනවද කරන්නේ මොනම දෙයක්වත් එන්නේ නැහැ. ඉතින් මට හිතෙනවා මේ අපරාධ ට්‍රිප් එකට උදන් ගෙවි කියලා. සවැත්තුනට ආවයි. විශේෂයක් වැඩියකුත් නැහැ. දුකකුත් නැහැ. මේ 10ම පුදුමාකාර සද්දහින් බලයි මායි ගඩොල් වලට වඳිනවට පේනවා. මට ඇත්තටම සද්දාවක් හිතෙනවා. ස්වාමීන් වහන්සේ මේ පැත්ත මන් දකින්න පිළිපැසි භාවනාවට මෙච්චර බාධා එන එක බුද්ධාගම කරන කට්ටියගෙම වෙන අවස්ථාවලක් නිස්සාරවන්නේ අත්දකින්න නැහැ නේද? ඉතින් අර අර ට්‍රේනින් එකට හොඳයි. ඒ කියන්නේ අර සද්දයක් ආරම්භිය ඔක්කොම ඉන්නකොට අපි ආනාපාන සතිය ගන්න එක උපකරණයක් විතරයි හිත දියුණු කරන්න. එතකොට අපිට තේරෙන්න පටන් ගන්නවා මේක විතරක් නෙවෙයි මේක දිහා බලපුවම මේකට එන ප්‍රතික්‍රියාව ඊට පස්සේ අපිට බැලන්ස් කරන්න පටන් ගන්න පුළුවන් වෙන පුහුණුවක් වගේ තියෙනවා. ඔය මේක ඇත්තටම අර අපිම කියාගෙන අපි මෙතෙන් ආවේ එන්නත් ඔක්කොම බෞද්ධයෝ හැම කෙනාම ජීවිතේ පළවෙනි වතාවට අයල කරන වන්දනාවක් කරෙන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට සම්පූර්ණ මේකට කරන්න අයිතිවාසිකමක් තියෙනවා. ඒකට අපි නියෝගහ කරන්න ඕනේ. ඉතින් ඕක කරදරයක් කරගන්න පුළුවන් අපිට. මේ බෞද්ධයම ඇවිල්ලා බෞද්ධයේ වැඩ පිළිවෙලට බාධා කරනවා. ඒ වෙනත් අපිට හිතන්න පුළුවන් දරුවෝ 10 15 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් අර අලුත හදපු වදපු දරුවට අනුග්‍රහ කොහොමද කරන්න එපා. ඉතින් අනිත් දරුවෝ කරගන්නේ ඉන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා අරක ඉල්ලනවා මේක ඉල්ලනවා මේක ඉල්ලනවා. ඉතින් අම්මට කරන්න දෙයක් නැහැ. අම්මට කියන්න වෙනවා මොන්ද ඔයා ගිහිල්ලා අයක ගන්න මම නංගිට කිරි දෙනවා. අම්මා නංගිට කිරි දෙනවා. අනිත් කට්ටිය අනිත් වැඩ කරගන්න හදනවා වගේ. අම්මට බෑනේ ලොකු දරුවට බනින්නේ. එයාත් අම්මගේම දරුවෙන්නේ. අනේ වගේ පුහුණුවකට යන්න පුළුවන්. ඉතින් නමුත් මම හිතන්නේ මුස්ලිම් මිනිසෙකුට ওই ප්‍රශ්නේ ඉන්නේ නැහැ කියලා. මොකද මිනිස්සු හැමදාම වැඩ කරලා තියෙන්නේම සෙනගේ. පල්ලියට ගියත් සෙනගේ. මේ මේ ඔයද මක්කමට ගියා සෙනගේ තමයි. සද්දා ඒ සත්‍ය සමාධියක් නැති වෙන්නේ නැති. ඒ මිනිස්සු කිසිම එක බාධාවක් නැහැ. මොකද හැදිලා තියෙන ඉඳ ගන්නකොට සමෝ හැඟීමෙන් උරෙන් උර ගැටෙන්න ඉන්නවා. උරෙන් උර ගැටීම නැත්නම් ඒගොල්ලන්ට එන්නේ නැහැ මේ කොමියුනිටි ෆීලිං එක. ඒ නිසා මේ මිනිස්සුන්ට මේක ප්‍රශ්නයක් නැහැ. සර්වඥාන්සේ කියලා දෙන්නේ නැහැ බුලන්තර විශ්‍රාම වෙද්දි කියලා. ඒක නිසා මේක මේ in vitro in vivo experiment එක ලැබ් එක ඇතුලේ එකයි. ෆීල්ඩ් එකේ කරන එක්ස්පෙරිමන්ට් එක. මේක ෆීල්ඩ් ලෙවල් එකේ එක්ස්පෙරිමන්ට් එක. ඒක දාලා බලන්න ඒක දාලා බලුවේ නැත්නම් වැඩක් නැහැ මේකේ. අරක නිකම් මේ නිකම් විතර රබිනා වගේ ඇතුලේ තියාගෙන මේක නෑ ඕඩ තරම් සුවඳ જાති තියෙනවා. ඕන තරම් සත්ත්ව જાති තියෙනවා. ඕන තරම් ඒ જાති තියෙන ඒ කියන්නේ අරගෙන යන්න පුළුවන් නම් හොඳ. ඇති මොනකොට බුදු වෙනවනම් බුදු වෙන්න ඕන ඉන්දියාවේ. ලංකාවේ බුදු වෙලා වැඩ නැහැ. හොඳ එකට එන්නේ මෙහෙන් තමයි. සියලු අභියෝග හරහානේ ඇවිල්ලා තියෙන්නේ. ලංකාව වගේ රුද්ධ භූමියක ඉඳගෙන කරපුවාම ඒක මෙහිට ඇවිල්ලා දැම්මම මෙහි වැඩ කරන්නේ නැහැ. මේ කියන විසි බීජත් එක්ක ඒකට දරන්න බෑ. මේක හැදුනා නම් හිතාගන්න I think SLS ලාංඡනය හම්බුණා වගේ යුනිවර්සල් ලාංඡනය හම්බුණා. විශේෂයෙන්ම ඉන්දියාවට එන්න ඕනේ ආත්ම සංඥාව කියන එක තේරුම් ගන්න. අනිත් හැම කෙනෙකුටම වැඩි තමන් කෙනෙක් ඉන්නවා දෙයියෝ ඉන්නවා අධ්‍යයන කෙනෙක් ඉතාම දැඩිව තියෙන පද ප්‍රදේශයක්. ශ්‍රී ලංකාවේ ඉනකොට උග දෙනෙක් කියන ඉතින් ආත්ම සංඥාවක් නැහැ කියලා පටන් ගත්තා නම් ඉවරනේ. මේ මොකටද මේ ආත්මානාත්ම කතා කරන්නේ කියලා. ඒකට මේකට ඇවිල්ලා බලනකොට පේන මිනිස්සු කොහොමද වැඩ කරන්නේ කියලා හැංගීමෙන්. කොච්චර හැංගුම් බරදී මිනිස්සු ආගම් බරද කොච්චර මේ මොනවද ඒකට කියන්නේ තියෙන්නේ. මේ ඇදහිල්ලකින් යුක්තද කියන එක ඒ ඒ පද නැමේ ඉඳගෙන ඒක කඩනවා කියන එක හිතන්න බෑ. ඒක ලියලා ඒක මේක ලෝක ආගමක් වඩටපත් වෙනවා කියන එක. යන විඥාණයට උගන්වනවයි කියන එක අනිත්‍ය අනාත්ම ධර්මයක්. මේ වගේ පරිසරයක ඉඳගෙන අභූත කරනට දුකක් අමාරුයි. අභූත දුකක් අමාරු මෙවැනි පිළිසකට එවැනි විසුද්ධ ධර්මයක් කොමියුනිකේට් කරන්නේ. ඒක තමයි බුදුජානනාථ කියන ශ්‍රේෂ්ඨත්වය. හැමදාම මේ කිසි කෙනෙක් එක්ක වෛර නෙවෙයි කියලා නෙවෙයි කරන්නේ පද්ධතිය තුලින්මයි නැගලා ආවේ. නැගලා ඇවිල්ලා පද්ධතියට කියලා දෙන්න බෑ නේද? පද්ධතිය දෝෂයක් නෙවෙයි මගේ දෝෂේ. දේ මිනිසුන් කියලා දෙන්න බැන්නාක සම්ප්‍රචනගේ මහා කරුණාවට නිඳා. උනාට ඊට පස්සේ කන එපා කියලා පුළුවන් තරකින් බලාගෙන අරගෙන යනවා. හරි හරි වෙනස් ඒ තිබන්නකොට. වගේ කියන කෙනෙක් සමග එක නතුවා සත්‍ය වෙනවා. they not to go at the theater. සමහර වෙලාවට ඒ වගේ ඒ වගේ සතුට නැති වෙනවා අනිත් පුරුෂයන් වගේ නේද ඒවා නම් සම්පූර්ණ නැති වෙනවට සමහරවිට ඉතලා ඒකට යන එන්නේ කරන්නේ නැහැ ඉඳලා කොහොමද කියන්නේ දැන් ඉන්නේ සමහරවිට සීලයක ඇති කියන්නේ. ඔව්. වෙන සමතුලිත කර මේ බාධා තිබුණට තමයි සමතුලිතතාවය නඩත්තු කරන්න පුළුවන් වෙලාවක් තියෙනවා. Thank you. කීලාවක් හරි ඇත්තම තාම මොනක්වත් වෙන්න බෑ තාම තියෙන්නේ සෙනග නැති පාරේ පුරුදු වෙලාච්ච මිනිස්සයා වාහනේ පුරුදු කරපේක නෑ දැන් සෙනග ඉන්න තැන කියන්න පුරුදු වෙනවා ඊට ඒක සෙනග දකින්නට බයක් එනවා නැත්නම් ඇක්සිඩන්ට් වෙන්නේ නෑ එලත් නෑ ඉතින් ඒක පුරුදු කරලා පුරුදු කරලා සෙනග නැති තැන වගේම සෙනග ඉන්න තැන තමන්ට පටන් ගන්න තැන ඉඳලා ඉවර වෙනකම්ම ගමනේ කොන්ෆිඩන්ස් එනකම් ගියාට පස්සේ තමයි තමන්ට ඒක පිළිබඳව වශී භාවයක් තමන්ට ඒක පිළිබඳව පරිචයක් ලැබෙන්නේ. දැන් තියෙන්නේ ඒක ට්‍රේන් කරනවා. සෙනග ඉන්න තැන වලත් යනවා නැත්නම් හොල් යනවා තාම ඇක්සිඩන්ට් වෙලා නැහැ. ඉතින් අර සෙනග නැති සෙනග උඟක් වෙනකර වේල් කරත්තක් අස්සේ යනකොට හරි හප්ප ගන්න නැතුව වාහන දෙපැත්තේ පීරෙද්දි වාහනේ ඇතුලේ ඉඳගෙන යනකොට ඒකේ දෙලියක් තියෙනවා. හරි ලෝ ස්පීඩ් එකක් තියෙනවා. ඊළඟ ගමන නෙවෙයි බලන්නේ ඇක්සිඩන්ට් නොවන එක විතරයි. ඇක්සිඩන්ට් වුණොත් ඒ මිනිසුන්ගේ දෝෂයට වුණත් මටයි වැරද්ද දෙන්නේ. ඒ නිසා අස්සෙන්දාගෙන අරගෙන යන්නේ. අද බල මුට්ටයක් කරේ තියාගෙන කරවල මුට්ටයක් කියන්නේ අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් ස්පීඩ් එක හදා ගන්න තු මං ගන්නෑ. ඒ මේ කරනවා ඒකේ. ඔය අර අපි අපි ඉඳලා ඊළඟට ගියාර පොත් සාප්පු මැදේ ඊළඟට ඉස්ලංක ගන්න දෙන්නෙක් විතර අර මොකද්ද මේ රිචෝකේ අරගෙන යවිල්ලා කියනවා ඒ ගෙත් ස්පීඩ් එක කඩා ගන්නෙත් නැහැ. මෙන්න බ්‍රේක් ගහන්නේ මාරාන්තික වුණොත් විතරයි. නැත්නම් කොහෙන් හරි එහෙන් දාලා මෙහෙන් දාලා දැන් එහෙන මිනිස්සු එන්ජින් එකේ වැඩ ගන්න දන්නවා ටොප් එකට කවදාකවත් ක්ලච් කරන්නේ නැහැ බ්‍රේක් කරන්නේ කෑ ගහලා හෝන් ගහලා අයින් කරගෙන මෙහෙන් පිට හම්බෙච්ච ගමන් ටක් ගාලා දැම්ම ගියා. අර මිනිස්සු බය වෙන්නේ නැහැ මේ මගේ කණෙන් ගියා කන පපලෝඩින් ගියා කියන්නේ මනෝද යන්ත්‍රයේ තුන්ද හොයාගත්තට මෙච්චර දක්ෂ භාවිත කරන්න බෑ. සාමාන්‍ය රොඩ්ඩෙක් කියන මේ මනසට ක්ලාන්ත හැදේ. ඒ කියන්නේ හරියට අර රෝඩ් ට්‍රැෆික් කරනවා කටයුතු කරලා එහෙ කියලා තියෙන්නේ මේ. මේන් රෝඩ් එකට දාන ඉතලා එක විනාඩියක්වත් තත්පරයක්වත් එන්ජින් එක වාහනේ නතර කරන්න එපයි කියලානේ. මේ නතර කරොත් ලකුණ කැපෙනවා. ආපු ගමන් දානවා දාලා ඉවරලා තමයි බලන්නේ හැප්පෙනවා. හැබැයි ඒකේ ඉන්දියාවේ ස්වરૂපය ඒ ඊටාම සුළු ප්‍රභාවයක් ඇතුව විශාල වැඩ කොටසක් කරනවා. ඒ හරහා ලොකු ඉවසීමේ ශක්තියක් තියෙනවා. ඒක ඒක කිසිම කෙනෙකුට හිතා ගන්න බැරි ඉවසීමේ ශක්තියක් තියෙනවා. ඒ වගේම කේස් එකක් දාගන්න එක දෙගොල්ලම කැමති නැහැ. මේ ඇක්සිඩන්ට් එකක් වුණත් කේස් එකක් නැහැ. කතා කියාගත්ත නැත්නම් බැන්නා ගියා. අනිත් වගේ නිකන්. හැබැයි ඒකට සෝෂල් ස්ටේටස් අඩු. කොහොම අඩු ස්ටේටස් වල දුවන්නේ. මේ පද්ධතිය සමතුලිතව දුවනවා. බල්ලෙක් නැරලා හිරියට මොනම යකෙක් පාරෙන් අයින් කරන්න දකලා තියෙනවා. ඒක ගිහින් නිකන් චපාතිය වගේ වෙලා තියෙනවා. මම විතරයි තැරි ගහිලා. ඒක උඩ යනවා ඊට පස්සේ කිසි ගානක් නැතුව. ලේ දිනකොට විතර පොඩ්ඩක් සයිඩ් එකෙන් දාගෙන යනවා. සාමාන්‍යයෙන් මේ මේ අහලා බලන්න මිනිස්සේ කොච්චර වෙන්නද කොච්චර නැත කරන්නේ මේ නෑ ඒක නතර කරලා මොකද ඒ ඒ කොච්චර සයිස් එක දැකලා තියෙනවා පෙට්ටි කීයක් දෝ ගන්න ඒකට කරන්න දෙන්නේ නෑ ඒ මේකෙන් නම් නැත කළා පොලිසියට ගිහලා මිනි පෙට්ටියක් ගෙනලා ඔක්කොම වැඩ නැත ගන්න මොනවා කරන්නේ තමනේ වාහනයකට බල්ලෙක් යත වුණාද මොනම දැක්ක ගන්න ඒ මම කියන්නේ ඒක හොඳයි කියනවා මෙතන තියෙන සමතුලිත භාවය අපි දකින්න ඕනේ. ඒක විශාල ඉවිසීමේ ශක්තියක් තියෙනවා. කිසි වෙනාවට කාටවත් ගැටුමක් නැද්ද මම වැඩේ කරගත්ත කියලා. ඒක පොඩි කාලේ ඉඳලා මුදු මුදුලා තියෙනවා. ඒකම තමයි ඇත්තටම මේ মালටි ටාස්කින් වලදී සත්‍ය පවත්තරකොට අර සුද්ධ ඒක අරමුණක් තිකේම කෙස් ගහත් තිකේ හත ඇදගෙන යනවා වගේ සත්‍ය පවත්න්න බෑ. එහාට පයින්නවා මෙහාට පයින්නවා. ඉතින් ඒකකොට ඇත්තට බලනකොට අපේ මේ මේ මේ මේ අහන ප්‍රශ්න ඔක්කොටම සතිය මුල් කරගත්ත ප්‍රශ්නයක් නෙවෙයි උතන තියෙන්නේ සමාධිය මුල් කරගත්ත ප්‍රශ්නයක්. සමාධියේ මුදුවට මතක තියාගන්න සමත සමාධියේ තියෙන කෑදරකම් අහන ප්‍රශ්නයක් මිස ඔය මේ ක්ෂණික සමාධිය අඳුරනවා නම් ඔය ප්‍රශ්නේ නගින්න නගින්න මුලක් නැහැ. කියන්නේ අරමුණේ ඉන්නවා අධ්‍යයක් ඇහෙනවා. සද්දෙ ඇත්තටම හිත යනවා. ඇනලයිස් නොත් කරනවා. ඇනලයිස් කරනවා මේක පිටිමි ඥානද බොද්ධාගත සිංහල දහයෙන් කරන. ඊට පස්සේ ආපහු එනවා. ඒකට ගිය ට්‍රක් එක ඔක්කොම මාක් වෙලා තියෙනවා. යන්න ඕනේ ආනාපානේ සද්දෙට ගියා. ගියල් වල මිනිස්සුන්ට අනබ බවක් දන්නා, බෞද්ධ බවක් දන්නා. තායි සිංහල ආදි වශයෙන් තෝරන අය ආනාපානට එනවා. ඒකට තායි සතහන් වැඩි සිංහල කතාවේ ඉරිටේට් වෙන බවක් දැනෙන දැනිලා. ඔක්කොම සත්‍යයෙන් ඇනලයිස් කරලා තියෙනවා. සමාන සාප කරගන්න තමන්ද යක්කවර්ති වුණ සමාධිය නෑනේ. ඒ සමාධියත් ක්ෂණික සමාධිය නෙවෙයි විවාහය කරන්නේ. ඒ මොකද අර විත්ත ධම්ම සුඛය නැත්නම් අර විවේකජම් පීතිතින සුඛම සච්ච සංඥා කියලා බුදුරජාණන් කියන්නේ විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයේ සහිත වූ සුඛම වූ සත්‍ය සංඥාවක් තියෙනවා. අනිත් සත්‍ය සංඥාව ලෝකෙම තියෙන ඕනම මේ ඉඳුරන් හරහා ලැබෙන ආමිෂය හරහා ලැබෙන සියලු සත්‍යයන්ට වැඩි උතුම්. ඒක සමත සුඛය. ඒ සුඛයට හැම කෙනාම බැඳෙනවා. නමුත් ඒ සුඛය හොඳයි. මනුස්ස සුවයලවන්න, හීලින් කරන්න, තෙරපිටික් ඉෆෙක්ට් එකක් තියෙනවා. නමුත් ඒක too ඒක හරි ලක්ෂුරියස්. හැම වෙලාවෙම වෙන වෙනුවට අපිට විපස්සනා සමාධිය ගන්න වෙනවා. අර මේ පැන පැන යද්දි සතිය අරමුණු හරහා පැන පැන යද්දි සමතුලිතතාවය නඩත්තු කරගෙන ඉන්න පශ්චාත්තාප නොවන මේන් තින් ඉස් නොට් ටු වරි විතරයි එතන ගන්න දෙන මේ මොටෝ එක වෙනවා වරි කරන්නේ වෙහසක් ඇති කරගන්නේ තමයි බලන හැකි තරම් දුරට මේ කේස් එකක් ගන්නෙත් නැහැ වරි කරන්නෙත් නැහැ ඊගා චිත්තක්ෂණය ෆ්‍රෙෂ් පිට අරමුණ හොල්ලා වෙන එකක් හොල්ලා සත්‍යපවත්තන් යන පටන් අරගත්තට පස්සේ අර ලොකු මේ පරාසය දරාසකීමේ හැකියාව තමන්ට කම්පා නොවි ඉන්න පුළුවන් පරාසය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. ඉසිර ඉසිර චෝදනා කරන දේවල් අද චෝදනා කරන්නේ දරාගෙන කියාගෙන යන්න පුළුවන් ගතිය. ඒක උගාක් වැදගත් වෙනවා මේ උපේක්ෂාවට මේ සිද්ධියක් වුණාට කම්ප්ලේන් කරන්නේ ඒ වගේ මට මෙව මේ දේ මට භාවනාවට මේ දේ ඕනේ කියලා කිසිම කන්ඩිෂන් එකක් ඩිමාන්ඩ් කරන්නේ ඒක සාමාන්‍යයෙන් අපි අතින් මේ අපේ පරාසය ලොකු වීම සිදු වෙන්නේ අහම්බයක් කරාම. එහෙම නැත්නම් අපි ඉතාලම පොඩි පොඩි මේ කම්ෆර්ට් සෝන් එකට හිර වෙලා ගත කරලා තියෙනවා. අපි ඒ කම්ෆර්ට් සෝන් එකම ඕන වියදමක් කරලා ඕන දෙයකට කැප කරලා ගන්න හදනවා. ඒකෙ වෙන්නේ මොකද? අර ජීවිතයේ තියෙන ජීවත් වෙනසළු වයිටැලිටි එක නැති වෙනවා. ජීවිතයේ තියෙන සජීවී ගතිය නැති වෙනවා. අර කුංචි නැරෝ කම්ෆර්ට් සෝන් එකට අපි සීමා වෙනවා. ඉතින් ඒකකොට මේ survival of the fittest කියන එකේ fittest කියන quality එක නෙමෙයි fit fit fitness එක නෙමෙයි වැඩේ. ඒ condition ඉල්ලන ගතිය විතරයි වැඩේ. එnde ende ende ende ඔතෑණි වෙනවා. බොළඳ වෙනවා. ලාමක වෙනවා. ඉමාචාර ජීවත් වෙන්න බැරුව යන අය ඒ කම්ෆර්ට් සෝන් එක පිට ගිය ගමන් ඉන්න බෑ. ඇත්තටම ඉන්න බැරිකම නෙමෙයි තියෙන්නේ. ශරීරයේ තියෙන හැකියාව උරගාල බලලා නැහැ. ඉතින් උරගාල බලලා නැති නිසා බයට මැරෙනවා. ටෙලිග්‍රෑම් එක අතර ගන්නකොට heart attack එක ඇවිල්ලා මේකේ තියෙන්නේ මරණයක් වෙන්න ඇති කියලා. ටෙලිග්‍රෑම් එක කඩලවත් නැහැ තාම. කඩලකොට වෙන එකක් තියෙනවා. අනේ වගේ විද්‍යාඥාච කියන්නේ එහෙම නෙමෙයි මේක පුළුවන් තරම් විශාල පරාසයකට දාලා ඒ මුළු පරාසයෙම ඉන්න පුළුවන්. ඇත්තටම එක්කෙනෙක් අර්ථකථනයක් දීලා තියුණා සරුවඥයි කියලා කියන්නේ ඔම්නිපොටෙන්ට් කියලා කියන්නේ මුළු පරාසෙම අත්විඳලා දෙන මුළු පරාසෙම මොකුත් වෙන්නේ නැති බව දන්නවා. මුළු පරාසෙදී මගේ survival එකට මොකුත් වෙනවා බැලන්ස් එක ගන්න පුළුවන්. වෘත්තඥය කියලා කියන්නේ හරියට පුංචි සීට් ටිකක විතරයි සමතුලිතතාවය ගන්න. එහෙට ගියමක් ක්ලෙම්ප්ලේන් මෙහෙට ගියමක් කම්ප්ලේන්. එයාට බෑ මේ තීරුම් ගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. මනුස්සකම මෙච්චර 360 degrees තියෙනවා කියලා. අර පොදු පරාසයේ ජීවත් වෙලා ඒකෙම මැරිලා යනවා. ඒක නිසා දන්නේත් නැහැ මනුස්සකමේ තියෙන හැකියාවල් එක. පොටෙන්ෂල් එක. එහෙම නැත්නම් මේ omnipotent කියලාම තමයි කියන්නේ. omniscient ඒ knowledge එක එන්න තියෙන්නේ මේ දුෂ්කරතා හැම එකකින්ම අපිට පරාසය ලොකු කරගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඒකට සාධනීය විදිහට බලන්න ගන්නවා. මම දැකලා තියෙන්නේ ලෝකේ තියෙන මේ ට්‍රෙන්ඩ්ස් වලින් ඔය බාලදක්ෂ ව්‍යාපාරයේ බුදුහාමුදුරන්ගේ මේ විපස්සනාවයි විතරමයි ලෝකේ ওই දෙක එක්ස්පෑන්ඩ් කරන්න. අනිත් හැම එකකින්ම බලපොන. අඩුවලත් කුරුසෙල් දීලා එන ගන්න එකයි කරන්නේ. අන්න පිළිනන යෝගයක් අපේ දැනනා ශරීරය අපවටයි. නම පිටින් ඉතාම සමාධිකා බලන සුළු විදියට සාමාන්‍ය ඒ විදිහට ආස්ථානයක් විදිහට මූවමන්ට් එක සමාන දෙකකින් මම දැනුවා. එහෙම දිගටම තියෙන්න පුළුවන් පාට ඉන්නම පයින් එකක් වගේ යනවා ඒක ඒකට කියන්න පුළුවන්ද effortless ගමනක් කියලා. effortless යනමන අන්තිමට ඒක තමයි second nature එක. second nature එක. යනවා යනකොට තමයි ඒ මෝඩ් එකට දැම්මා මෝඩ් එකට දාන්න ටිකක් වෙලා යනවා අවස්ථාව හැටියට පුරුදු තැන ඉක්මනට වැඩෙනවා එම්මන පස්සේ එෆර්ට්ස් යන්න පටන් ගන්නවා එතකොට බලන්න පුළුවන් මේ එෆර්ට්ස් මේක යන ගමන් හිතවිලි ඇවිල්ලා නැහැ හැටි ඒක පොඩි සයි චැලෙන්ජ් එකකින් පොඩ්ඩක් චැලෙන්ජ් එක සද්දයක් ඇවිල්ලා නැහැ හැටි වෙන තැන් වල වේදන ඇවිල්ලා යනවා ඒ තැන රොබොටික් වෙඩිත් යනවා එතකොට කේට කරන්න පටන් ගන්නවා තව එකක් සද්දයක් වේදනාවක් හිතුවේ ඊට පස්සේ ටික දවසක් කියලා සද්දික වේදනා දෙකක් තියෙදි සක්මනක් යනවා. මේ සද්ද වේදනා හිතුවේ තියෙද්දි යනවා අර මයංගනේ තේබුණ කතාව මම කියලා දෙන්න. කියලා දෙන්න. ඒ වගේ මේ පැත්තේ රොටිය වඩේක තියාගන්න මේ පැත්තේ බුලත් එක තියාගෙන මැදින් ප්ලේන් ටික ගන්න. ඒකල ප්ලේන් ටික බීලිවල වඩේ කැල්ලක් ආයෙ කනවා. ආයෙ ප්ලේන් එක වඩේ කිව්වොත් පස්සේ බුලත් එක අරගන්නවා. රිලෙවියෝ කනකොට රිලෙවියන්ගේ ඒ කියන්නේ කළා ඒ කියන්නේ කට පුරව ගන්නවා. නැත්නම් වටේ ඉන්න කට්ටිය කනවනේ. නැත්නම් ගාන ඔක්කොම මේ දැල්ලේ පුරව ගන්න. පුරවන්නේ ගහකොට ගිනේ. අර කාර ගහකට මෙහෙම දැල්ලේ දැල්ල කරපුවම මේක වැටෙන මෝල් මෝලට වැටෙනවා. මෝල අඳරනවා. ඒක ඒ ඒ මූලික අපි කියන සක්මන් භාවනා කියන එක සෙකන්ඩ් නේචර් එක කරගන්න. ඒක නිකන් සබ්ස්ට්‍රැටම් එකක්. උපස්තරය වෙනවා. ඒ උපස්තරේ වෙනද වෙච්ච disturbance එක දැන් එනවා ඇවිල්ලා ටෙස්ට් කරලා බලන්න. සද්දයක් ඇහිලා යනවා. හරි වරුඹට නෙමෙයි කතා කරන්නේ වල සද්දයක්. මේ සද්දේ තියෙදි මේ රොබොටික් කමන ගෙනියන්න පුළුවන්. ආයතන යන සද්දකුත් තියෙනවා වේදනාවකුත් තියෙනවා. දැරිය හැකි ඒ තියෙදි කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන සද්දකුත් තියෙනවා වේදනාවක් තියෙනවා හිතිලියකකුත් තියෙනවා inner thoughts වගේ කරන්න පුළුවන්. ආ එක්කම තියෙදි වේදනාවක් වෙන නොදැරිය හැකි එක. ඒක සද්දයක් වෙන උඹටම කතා කරන එක. urgent. ඉතිවිලක් වෙන ඉතාම වැදගත් එකක්. අන්න එහෙම කරකට මේ එක එක කේතක අනන්තන මේ වචනේ මම පාවිච්චි කරන හැදෙල capacitization කියනවා. මොකද්ද capacitization කියන වචනේ තේරුම? දෙන්න මම හිතුවේ ඒකයි අපිට අපි අපි ඉගෙන ගන්න කාලේ ඉස්සෙල්ලා එකයි one thing at a time and that done වෙලා යන්නේ. ඒක කරලා ඒක documentary වෙච්ච ගම එයා base බේස්මන්ට් එක විතරයි දෙන්නේ. ඒක උඩ ඉඳගෙන මිස්ෂප් එකක් වෙන්න පුළුවන්. ඒ මිස්ෂප් එකේ බැලන්ස් එක කරන්නයි දෙන්නේ. මිස්ෂප් දෙකක් කියනවා. බැලන්ස් මිස්ෂප් තුනක් කියනවා. බැලන්ස් ඊට පස්සේ මිස්ෂප් එක ගන්න කවුරුත් ඇටැක් කරනවා. purposefully ඇටැක් කරනවා. අනේ එහෙම එහෙම කලකට මේක එන්නේ එන්නේ දින මේ මේක diversification versatility capacitization මේකෙදි මම මතාන හම්බුනේ නැහැ මට ඒ වචනේ මේ return to scale කියලා වචනයක් තියෙනවා economics වල නැත්නම් economics of scale කියලා එකක්. ඒක කියලා කියනවා මේ මම හැමදාම කියන කතාව තමයි මම කිසිම කෙනෙක් දන්නව බොහෝ ටිකයි. ඒ අපිට economics of scale කියන එක කියලා දුන්නේ ක්‍රිකට් පිච් එක ඉදම හිතා ගන්න ඉන්නවා. විශ්කර්මයක් කරනවා ඒ ඉදමට ප්‍රශස්ත පොහොර ප්‍රමාණයක් කරන ප්‍රශස්ත ආව ප්‍රමාණයක් කරන ප්‍රශස්ත ශ්‍රම ප්‍රමාණයක් අවශ්‍යයි ප්‍රශස්ත ජලයේ ප්‍රමාණයක් අවශ්‍යයි. ඒකේ maximum product එක ගන්න පුළුවන්. ඊට පස්සේ කොච්චර පොහොර වැඩි කරත් ශ්‍රමය වැඩි කරත් ජලය වැඩි කරත් තව වැඩි කරත් නෙගටිව් වෙනවා. ඊට පස්සේ අර උපරිමයට යන්න බෑ ඒක වැටෙන්න ගන්න. ඊට පස්සේ දැන් තමන්න තේරෙන දැන් පොහොරක් තියෙනවා වතුරක් තියෙනවා ශ්‍රමයක් තියෙනවා කියලා එකම දෙයයි කරන්න තියෙන්නේ ඉඩම ලොක් කරන්න. ලොක් කරන්නේ නැතුව ඒ අරක ලිමිටින් ෆැක්ටර් මොනවද දැම්මත් ආය ස්කේල් එකට ඇවිල්ලා නැතර වෙනවා මැක්සිමම් යන්න පුළුවන් වෙන තිබුණට සමේ දාන්න එපා. තිබුණට උඩ පොර දාන්න ඕන ප්‍රොසෙස් විතරක් දෙන්නේ කියලා. එතකොට ඒක රීෂෆල් කරන්න ඕනේ, රීඩිෆයින් කරන්න ඕනේ. කරාට ප්‍රොඩක්ෂන් එක ගන්න බෑ. මේ විපස්සනාවේ මේ රිටර්න් ටු ස්කේල් කියන එක ඇත්තෙම නෑ. එයා එයාම රීෂෆල් කරගන්නවා. ඉවලුෂන් එක තැනකට ගියාට පස්සේ ඊගාව ස්ටේජ් එකට යන්න ඕන එක ඇතුලින්ම හැදිලා දෙනවා මේ කොම්පැනි නතර කරලා බෝඩ් එකේ හැඳවලා විෂුවල ආයෙත් රීඩිෆයින් කරන්න ඕනේ. ඉවොලුෂන් එකක් යනවා. අනිකුත් ඕනම ප්‍රොජෙක්ට් එකක රිටර්න් ටු ස්කේල් එක ඔක්කක් වෙනවා. ඒ ෆ්‍රේම් එක හිර මේ සීමා වෙනවා. විපස්සනාදී මම බලද්දි මම හැම පැත්තෙම මට දන්න ක්‍රමයට ඇනලයිස් කළා. එතෙන් ගියාට පස්සේ ඉබේම හිත කැපැසිටයිසේෂන් වෙනවා. වසටයිල් වෙන්න පටන් ගන්නවා. ඊගා ලෙවල් එකට යනවා. කිල්ලුවක් නෑ බුදු වෙනකම් යනවා. පටන් ගන්න කෙනාට හිතා ගන්නවත් බෑ. මගේ හිතේ එච්චර මේ දේවල් දරා ගැනීමේ ශක්තියක්, ඇනලයිස් කිරීමේ ශක්තියක් තියෙනවද කියලා හිතන්න. ඒ හේතුව මොකද? මේ කෙලෙස් නිසා මේ manussත්ත්ව වටිනාකම පුතඥයාට තේරෙන්නේ නෑ. manussකම කියලා කියන්නේ මෙච්චර දෙයක් කියලා පුතඥයාට තේරෙන්නේ නෑ. ඒක නමුත් ආරම්භක දෝෂයක් මිසක් යන්න පුළුවන් ගමනට සීමාවක් කරන්නේ නැතුව හිතපු එකම කෙනා බුදුජානක අනිත් ඔක්කොම හිතුවා මට්ටමකට යන්න පුළුවන් එහා තරබලදාරි දෙවි කෙනෙක් ඕනයි කියලා. තරබලදාරි දෙවියන්ගේ බලපෑමකින් තුරව අවසානට යන්න බෑ. එතනසි ඒක දැක්ක මානවයට කරපු නිබ්බායක් විදිහට වගේ. එහෙල උන්වහන්සේ කෙරුවේ දෙවියන් වහන්සේත් එක්කවලා ගිහිල්ලා කිව්වා ශිළු දෙනාට මං කියන විදිහට යන්න පුළුවන්. මෙතෙන් එන්න පුළුවන්. ඔය වගේ සීමාකාරී සාධකයක් තියාගන්න බෑ. ඒක ශාපයක් වෙනවා. තමන්නම මේ ඒ උන්වහන්සේගේ අනුග්‍රහය ආශිර්වාද දෙනකොට මොකක් කරන්න බෑයි කියලා කියන්නේ. තමන් විසින්ම දාශකත්වයටපත් වෙනවා. මේ කියන ගන්න මේ manussත්වයේ පුදුම පිටිල්ලක් පුදුම ගරු කිරිලක් කෙලෙස් වලට පුංචි විදියකට බුදුරජාණන්සේ නිග්‍රහ කරනවා බයින් එක හැබෑව. ඒක දන්නවා පිටින් ගාපු පේන්ට් එක විතරයි කියලා. කෙලස් කියලා කියන්නේ වාහනේ පිටින් අලකන පේන්ට් එක විතරයි. ඒකේ වටිනාකමක් නැත්තේ නෑ. එන්ජින් එක හොඳයි. අර බැලුවල් වල පේන පේන්ට් එක නිසා අපි පේන්ට් එකෙන් මනින්න ගන්නවා. Taman ගැනත් මනිනවා අනුන්ගටත් මනිනවා. තමන්ගේ ඉරියව්වට මුකරන්නා ඒ අවස්ථාවේ මොකද සංස්කාරක සිතිවිලි දාන සිතිවිලි උදාහරණ කැටියේ ආනාපානයේ ඉන්නත් ඉස්සෙල්ලා බ්ලෑන්ක් පැත්තට ලැබෙනවා සාමාන්‍යයෙන්. ආනාපානයක් එනවා කියලා දැනෙන්නේ වාගේ බ්ලෑන්ක් එක පිටින් පාට නියම්පසින් ආනාපානයේ සිතිවිලි එක කරන්නේ ආයෙත් එකේ නෑ බ්ලෑන්ක්මයි එන්නේ. මොනවාද කවදද කියන්නේ ආනාපානෙ පිටකේ. එයාලා ඒක විතරම ආනාපාන ඉස්සලා එන බ්ලැන්ක් හිතවිලි එනවයි කියලා ඒකවත් කේස් එකක් කරගන්න එපා. ඒ හිතවිලි ආවයි කිනාවයි කියලා වෙනසක් නැහැ. හිතවිලි එනවා තමයි එන බව දන්නවා තමයි. මොකක් වැඩ නැහැ. මොකද අපි ගණන් ගන්නෙත් නැහැ. හිතවිලි අපිට ඉන්ෆ්ලික්ෂන් එකක් කෙනහිල්ලක් වෙන්නෙත් නැහැ. ආනාපාන එන ආවයි කියලා නම්බුකාර කරන දෙන්නකෝ හිතවිලි ආවයි කියලා කරකාට වෙන්න දෙයක් නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ හොදකලා. හඳුනාගත්තේ මේ විවේකී. ඉතින් පටන් ගන්නකොටම නිකන් ඉඳගෙන ඉන්න ඉරියව්ව හරහා නැත්නම් වර්තමානයේ හිත දැමීම හරහා ඒ මේ අනබන සරණ යන්නේ නැතුව පිටුවිල්ලකට කනගාටු වෙන්නේ නැතුව යන්න පුළුවන් නම් ඕනේ නැහැ. ඒකට අපි නිකමට හිතනද හොඳට දන්නවා මට ශබ්දයක් තියෙනවා වේදනාවක් තියෙනවා හිතිවිලි තියෙනවා නමුත් Taman ඉන්නේ හොඳ බැලන්ස් එක කියලා. ඉතින් මේ බැලන්ස් එක ඉන්න වෙලාවක කිසියම් ආනාපානකෝ මොනම දෙයක සරණක් නැතුව ඒ චිත්තක්ෂණය පවත්නකොට ඊගාව චිත්තක්ෂණයට යන්න ඊගාව චිත්තක්ෂණයට යන්න එයාම ඇතිවිචි මේ විවේකයම ක්‍රමයේ ගැනීමේදී මොනම විදියකින්වත් අරමුණක් නැහැ කියලා අශ්චත්තාප වෙන දෙයක් ඕනේ නැහැ ඒ වරක් වරක් අපි හිත මේ විවේක කරගත්තට පස්සේ ඒක ගැම්මේ යන වෙලාවේදී අපිට උන කල්පනා කර බලද්දී මේ කොහොමද මේ ගත්ත මොමන්ටම් එක ගෙනියන්නේ කියලා. කිසිම දෙයක ඔරියන්ටේෂන් එකක් කරගෙන නෙවෙයි යන්නේ. කිසිම දෙයකින් සරණක් පිටක් කරගෙන නෙවෙයි යන්නේ. හැබැයි ප්‍රශ්නේ එනවා ගිහිල්ලා නතර වෙන්නේ මොකක් හරි සරණක් පිටක් කරගෙන. ඒ අරමුණක හේතුව හැප්පිලා. ඊට පස්සේ හොඳට ඒක දැනගෙන දැන් මම මගේ විවේකේ ගියා. දැන් මා හිතවිල්ලක ඉන්නේ. සද්දක ඉන්නේ. වේදනාවක් ඉන්නේ කියලා දැනගෙන ඊට පස්සේ ඒකම අරමුණක් කරගත්තොත් ආයශර සමාතර විවේකයට යනවා. ඇත්තටම මේක මේ මම මම මේක මට මේ විස්තර කිරීම සඳහා තේරුම් ගත්ත පාඩයක් මම කියුවා ඔය මේ near death experience එක පිළිබඳ ලියුම් පොතක ආගම ගැන ඉච්චර තිබුණේ නැහැ. නමුත් ඒක ගැන විස්තර කරලා තිබුණා. ඒකෙදී කොටේෂන් එකක් දාලා තිබුණා කැතලික් ෆාදර් කෙනෙක් කරපු එකක්. at the beginning we are trying to get spiritual experience as human beings. And once you develop, you will understand as a spiritual being, you are once in a way get human experience. එච්චරයි මේ ට්‍රිප් පාරදීනේ. ඒ තමන්ට තමන් හියුමන්නස් එක දැනෙන එක තමයි හිතවිල්ලක් කියන එක. මේ කහන එක. සද්දයක් ඇහෙනකොට දන්නවා දැන් මම මේ මේ ඉන්නේ හීනෙක නෙවෙයි මිනිස්සෙක්. හැබැයි ඕවරෝල් සෙකන්ඩ් නේචර් එක ස්පිරිචුවල්. ඒක උන්ට විවේකයක ඉන්නේ. මේක ඉන්නකොට හිතවිල්ලක් වෙනවා, සද්දයක් වෙනවා, වේදනාවක් වෙනවා. හොඳටම දරන්න පුළුවන්. ඒක ඉන්ඩිකේට් කරනවා ඔබ නිදි නෑ. ඒක ඉන්ඩිකේට් කරනවා ඔබ ඔෆ් ද ලයින් ගිහිල්ලා නෑ. ට්‍රැක් එකෙන් පිට වෙලා නෑ. හියුමන්නස් එක පෙන්නනවා. ඉතින් කවුරු හරි කරනනම් ඒ හියුමන්නස් එකත් එන්නේ නැතුව 100% pure spirituality මම කියන එක idealism එකක් කියලා. reach කරන්න බෑ ඒක. ඒ නිසා අපිට දැනගන්න ඕන අපි ඉස්සර human being විදියට අනේ spiritual experience එකක් ආවම ලොකු දෙයක් විදියට සලකනවා. අන්තිමට ගියාට පස්සේ වෙනවා spiritual atmosphere එක human experience එක අතන මෙතෙන් dots වෙලා තියෙනවා. ඒක නිකන් ඔරියන්ටේෂන් එකට පෙන්නන කරා. ඒක ගණන් නොගෙන හිටපුවාම ඒකත් නැතුව වගේ තමයි. ඉතින් අපේ අර තියෙනවා නිකන් මේ සැමරිටන් වෙන්න 100% pure being කෙනෙක් වෙන්න. ඒක ඉතින් පරිණිරවාණයදී වෙනවා. ෂුවර් එකටම වෙනවා. නිවනේදී නෑ. ඉතින් සෞපදිශේෂය සෞපදි ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි පරිමර සද්දයක් වෙන්නේ. පරිමර හිතවිල්ලක් වෙනවා. නරක දේවල් හොඳ දේවල් වෙනවා. ඒව නිකන් මේ ආරයින හිතවල දින හැතැම්ම කරනවා. මෙච්චර ගෙවම් කරලා තියෙනවා. දැන් ගෙවන්න තියෙනවා. අපි ආපු ට්‍රක් එකේදී යන්නේ කියනකොට නම් නම්බරින් සිස්ටම් එකකින් අල්ලදැයි. හරස්පාරකට යනකොට නම්බරින් සිස්ටම් එක වෙනස් වෙනවා. නිසා ඇතැම්ම කනවා කියන්නේ අපි යන ගමනේදී අතරමඟදී අපිට පොඩි රීօර්ගනයිසේෂන් එකක් කරන්න වෙනවා. ඒ නිසා මේ පුංචි පුංචි දේවල් වල තියෙන පොසිටිව් සයින් එක අරගන්න මේ human human experience. humanness එක පෙන්වන experience කවදාකවත් ඒක අටුවාචාර්ය මාංශකව පිළිගන්නවා දරා ගන්න බැරි මට්ටමට යන්නේ නැහැ. ඒ නිසා ඒක ගැන කතා නොකර සිටීම ලොකු දියුණුවක්. කේස් එකක් කරගන්නත් එපා ඇනලයිස් කරන්න යන්නත් එපා ඇනලයිස් කිරීමම කෙලෙසක්. ඇනලයිස් නොකළ යුතු ඇනලයිස් කිරීමට යෑම කියන්නේ ප්‍රපංච කළ යුතු නැති තැනක ප්‍රපංච කරනවා සැක නොකළ යුතු තැනක සැක කරනවා කියලා. ඒක පේන්නේ ස්මාර්ට්නස් එකක් විදියට. මේ පුංචි දෙයක් පව ඇනලයිස් කරන්න පුළුවන් නම් තාකතිරු ගමන් තියෙනවා. මොඩකමක් තියෙන. ඒක ඒක තුගේට සලකලා ඉන්නවනේ Tamanට තියෙන අර බැලන්ස් එක තියෙනවා. ඉලිබිරිම් එක තියෙනවා. විවේකي තියෙනවා. ඕවරෝල් එන දිගට යන එකයි තියෙන්නේ. ඒක ඒකට මේ පුරුදු කරන්න ඕන ග්‍රැවිටි නැති තැනකට ගිහිල්ලා ග්‍රැවිටි නැති ලෝකෙක ඉන්න පුරුදු වෙනවා වගේ ඒක ටික මේ ඇකලමටයිස් කරනවා සීසන් කරනවා කියන ආසනය ගන්න ආනපානයේ මම මොනවත් දැනෙන්නේ මම අර සමස්තයෙන් කියලා දැනනකොට පැය දෙකක් තමයි ආයි ආනාපානයට ඇවිල්ලා ගැසලා මේ මම දැනුවත් වෙනකම්ම මම මොකක්ද කියලා තේරුන්නේ ඊට පස්සේ අර විදිහට ඒකේ ගානනකොට හරියටම පැයකට පැයකට වෙනම අර ආනාපානයේ මම ඉන්න ඒකට දැනෙන්නේ කොහේ කියන්නේ පාදිවත් කරන්නේ ඊළඟට පැයක් කිසිම මම කියන්නේ මම අර ගැසිලා ආයි ආනාපානයේ විතරේ ගානකට මේ සාහනයේ වර්ණන සාහනදී මේ එහෙම මේ ආනාපානි මේ නැත්තම් ගැටිලා ආව මේ දෙකම ගැටිලා ආකාරයට වෙලා මේ මාගේ මනින් ආගිර මාසහන් කරනවා ඒකත් එහෙම ආනාපානයේ ඉදිරියට ආවදී මහා දැයෙන් දැන් ඇවිල්ලා මේ ගම්බත් මගේ සාහනය කරන මානසිකව මාන්නේ මාන්නේ ඒක මම ආහාරයෙන් නෙවෙයි ඉතිහාර පරිලාය. නේද? දනවසාරේ මම නිවිවත් වගේ දැනගන්නයි මේ පැත්තෙන් මෙහෙම ආහාර පරිලාය. මේ පැත්තෙන් ආහාරය මේ දෙයක්ේ මොකක්ද කියලා මම දැනගන්නවා කියලා. ඒක මේ දේශ දුකල් වන්නේ මෙහෙම අදෝ විතරේ නෙවෙයි. මේ එක්කම මට මේ මට ඇහුණත් නෙවෙයි මම විතරක් නෙවෙයි මම සංවේදනය වුණා. මේ හරියට වරන් ඉඳගෙන ඉඳලා මම ආයේ මාත් මේ ආනපන වදායි. ඒකට ආනපන ඒකට යන්නේ ඉස්සලා අපි දෙන්නේ යමු. දැන් තමන් ගන්න වේලාවක සතියක් තියෙනවා ආනාපාන කියන අරමුණ මත අඛණ්ඩව සතිය තියෙනවා. අපි දෙන්නේ යන්නේ තමාරු වෙන්නේ ඉස්සලා සතියක් කැඩි කැඩි ඉන්නේ තියෙන්නේ. ඉතින් නෑ ඊට පස්සේ අවස්ථාවක් හම් වෙනවා සතිය තියෙනවා හරි නැතුව හරි අරමුණක් නැහැ මතකයක් නැහැ මේ දෙකෙන් ওই එකට වඩා හොඳයි කියලා හිතෙන විස්තර කරන්න පුළුවන් මතක අරමුණක් තියෙන මතකයක් තියෙන සත්‍යද නැත්නම් අරමුණක් නැති මතකයක් නැති ඒ කාලපරාසය දික ගත්තොත් කොයි එකද හොඳයි කියලා Tamange මුලියට කල්පනා කරනවා. ඉස්සරහට ඒ දෙක තේරුම් අරගත්තට පස්සේ තේරුම් ගන්න ඕනේ මේ මතකය හෝ සංඥා හෝ සියලු දේම පීරි ගන්නා වගේ දෙයක් වදයක් එළීමක් දැවීමක්. මේ මතකෙ නැති තැනක ෆික්ෂන් එකක් නෑ. මොනම දෙයකවත් ගැටුමක් නෑ. අපිට මතකෙකුත් නෑ. අපිට වග වෙන්න දෙයක්කුත් නෑ. අපිට මේ සාධාරණීකරණ දෙයක්කුත් නෑ. ඒ නිසා යන්න හදන්නේ මේ මතකේ තියෙන අරමුණක් තියෙන නිමිත්තක් තියෙන විස්තර කරන්න පුළුවන් තැන කරා අරමුණක් නැති නිමිත්තක් නැති විස්තර කරන්න බැරි කණක් කියාගන්න බැරි තැනකුත් තියෙනවා. හැබැයි ඉතින් ඒක වාක්‍යයක් මතක තියාගන්න ඕනේ 100ට 100ක්ම ඒ කියන්නේ මුළු ජීවිතේම ඒකේ ඉන්න බෑ. ඒකට පුළුවන් වෙන්නේ මතකේ හරහා මතකේ නැති තැනකට ටික කාලයකට යනවා. නැත්නම් දෙක සාපේක්ෂයි. ඉතින් මේකෙදි ඉස්සෙල්ලා මේ පළවෙනි ප්‍රශ්නේ අහලා දෙන්නේ මේකේ නිින්දක්ද? ඊට භාවනාවේ නැත්නම් කෙලෙස් සහිත තැනද අහිත තැනද කියලා යෝගාවචර දන්නේ. කෙලෙස් පරිණින්දක්ද? එහෙ නැත්නම් නික්ලේශීව ඇතිවෙච්ච සංඥාවත් හොඳටම ගෙවිලා ගිය තරක්ද කියලා තේරුම් අරගත්ත යෝගාවචරයට නම් ඒ මතකේ නැති එක හොඳයි කියලා කියනවා. තේරුම් ගත්තේ නැති කෙනාට ඒක හොඳද නරකද කියා ගන්න බෑ. මොකද නිින්දක්ද කියන්න දන්නේ නැහැ. හොඳයි කියලා කිව්වනම් ඒක හොඳ වෙලා හොඳ බව දන්න ගතිය. මෙතෙන්ද අවදි වුණාට පස්සේ තේරෙනවා ඉස්සර මේකට අවදි වෙන්න බැරි වුණාට මේකට අවදි වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේක සාමාන්‍ය වචනෙන් කියන්නේ හීනෙක ඉන්නකොට මම හීනෙක ඉන්න බව දැනගන්න බෑනේ. අපි හීන රස විඳිනවනේ. නමුත් තියෙනවා මානසිකත්වයක් හීනෙකට අවදි වෙන්න පුළුවන්. ඒ වගේ මේක නිතර නිතර වෙනකොට ඒකට අවදි වුණාට පස්සේ තියෙනවා මෙතනදී කිසිම සංඥාවක් නැහැ. සංඥාවක් නැති වීම පිළිබඳ චෝදනාවකුත් නැහැ. ඒක මේ නිකන් කිසිම හැලහැප්පීමක් නැතුව ඝර්ෂණයක් නැතුව යන්න පුළුවන් ගමනක් ගියාට යන්න උනාට පස්සේ ඒක ඇතුලේදී ඔය වගේ රූපක මාර්ගයෙන් එහෙම නැත්නම් නිදර්ශන මාර්ගයෙන් කොමියුනිකේෂන් සංසිඳනයක් වෙන්න පටන් ගන්නවා. ඒක වෙන්නේ කාටවත් වචන වලින් නෙවෙයි. ඒක නිකන් රූපක මාර්ගයෙන් සිද්ධ වෙන්නේ. ඒව ඒව වුණාට පස්සේ එකක්වත් විග්‍රහ කරන්න යන්න එපා. ඉගෙන විග්‍රහ කරපුවම ආය පුරුදු සංඥාවක් මේක වෙන්න අරින්න. වෙනකොට මමයා කියන්නේ කවුද කියන එක එවනත මේ දේවල් සිද්ධ වෙන්නේ මගේ න්‍යාය පත්‍රයට නෙවෙයි කියන එක. හැබැයි මොනවද වෙනම ඉස්සරහන් තුන මේක ගැන මතකෙත් නෑ, දන්නෙත් නෑ දැන් වෙන්න පටන් ගන්නවා. නිකන් හරියට රෑ ඉඳලා අරුණ නගින වෙලාවට පොස්කොල් නැට පේනවනේ. කොම්බි පාරක් පේනවා. මත බලනකොට රේඛ පේනවා. ඒක වෙන්නේ ආලෝකයේ වැඩි වීම මිසක රේඛය හැමදාම තියෙනවා. පොස්කොල් නැට හැමදාම තියෙනවා. අන්නේ බ්‍රේක් ඉවන් පොයින්ට් එකේ සංක්‍රාන්ති අවස්ථාවට අවදි වෙන එක සතිය සුවිශේෂී අවස්ථාවක්. අවදිුණාට පස්සේ පේනවා මේ මාසිකට වගේ සතෙකුට නැත්නම් රැ පුරුදු කරපු එකනට ඔය අරුණ එන්නේ ඉස්සෙල්ලා ඡායාව පේන්න පටන් ගන්නවා. ඕක පිළිබඳව ගුරු ගතිය පුරුදු ගතිය එන්න පටන් ගන්නවා. ඒක නිකන් හරියට කියනවා නම් මේ යටිහිතට එබිල බලනවා කියනවා. උඩු හිතේ ක්‍රියාකාරකම් අතර වෙලා යටිහිතට එබිල බලනවා වගේ. හැබැයි එබිල බලපුවාම ඒක මගේ කියාගන්න දෙයක් නෑ ඒක. මොකද්ද ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. පෙන්නන්නේ රූපක මාර්ගේ. ඒක නිසා පේනවා ඒකේ පාලන ශක්තියක් Tamanට නෑ. නමුත් එතෙන්ද ගියොත් යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවකින්තරව සීලකින්තරව යට නූල් බඳින්න තමයි සිද්ධ වෙන්නේ. බුදුමාකාර බය වෙලක් වෙනවා. බුදුමාකාර මේ නිකන් සරුගලේ දූල කඩලා ගියා වගේ වෙනවා. සරුවචනාංශය මතක් කරලා දෙනවා හොඳ සීලයක ඉඳගෙන හොඳ ශ්‍රද්ධාවකින් සතියකින් උතෙන්ද ගියොත් තේරෙනවා මිනිස්සුන්ට විතරයි හොඳට පුරුදු කරපු මානසිකත්ව කෙනෙකුට විතර උතෙන් යන්න පුළුවන් ඉන්නේ. ගියාට පස්සේ තේරෙනවා ඔකේ තියෙන්නේ වෙනස් වෙන ගතියක්, පාලන කරගන්න බැරි ගතියක්, දුකක්. එතන තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මම තමයි කියන්නේ. නමුත් ඒක යන්නේ නම් මෙතන රත්තරන් තියෙන, මෙතන ප්ලැටිනම් තියෙ, මෙතන මැණික් තියෙ, මෙතන නිවන කියලා මොකක්ද එකක් හම්බ වෙයි කියලා තමයි යන්නේ. ඉහිල්ල බැලින උසල බලනකොට ගොම්බෙට්ටක් වගේ එකක් තමයි තියෙන්නේ. ඒක හරියට ඔලිම්පික් දිනලා තෑග්ගට ගොම්බෙට්ටක් හම්බුනොත් මොකද වෙන්නේ? අනේ නොදකින් මෙච්චර දිව්‍ය මේක ගන්නද කියලා හිතෙනවා. ඒ වගේ තමයි තෙන්දි කියලා බලනකොට හම්බ වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි. ඒකට අපේ හිත ලෑස්ති නැහැ. අපේ හිත ඒක දකින්නේ අසුබ විසියට, මරණානුසතියක් විදියට. මොනවා හරි ටෙන්ෂන් ගණන් ගන්න එපා. දැන් මෙතෙන් එනකන් අනිදාසෙත් ඉන්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක්. ඒක හොඳට හිත හුරු කරන්න. හුරු කරනකොට කරනකොට වෙනද අවදි වෙන්න බැරි දේවල් වලට අවදි වෙන්න පුළුවන්. අවදි වුණාට පස්සේ දේව භාෂාවෙන් කතා කරන්න පටන් ගන්නවා. ඒ පේන යහ කෙනියක් අඳුර ඇවිස්සලා දැන් මොන පරල වෙලා කියවන්න පටන් ගන්නවා. ඉතින් ඒක තේරෙන්නේ පොට්ටෝරුවට විතරයි. පොට්ටෝරුවගෙන ඔය කියන්නේ මේක තමයි. ඉතින් ආරයට කියන්නේ yes yes කියන්නේ එක විතරයි. යන්නේ දේව භාෂාවෙන් කතාව. ගා කළු දෙල්ලම යන්න ඕනේ තේරුම් ගන්න මොකද වෙන්නේ කියලා. ඒක නිසා අපිට තියෙන වැදගත් කාරණා තුන තමයි එක භාවනා කරගෙන යනකොට අරමුණේ තියෙන සතියට වැඩි ඉතා වැදගත් අරමුණ නැති සතිය කියන එක. එහෙම නැත්නම් ආරම්මන මේකට කියනවා මේ නිමිත්ත සතිය අනිමිත්ත සතිය. නිමිත්ත සමාධිය අනිමිත්ත සමාධිය. නිමිත්ත සමාධිය හරහා තමයි අනිමිත්ත සමාධියට යන්නේ. අනිමිත්ත සමාධිය පිළිබඳ සැක උපදවන එක තමයි පුතත්ජනක හැටි. ඒක නින්දක්ද? ඒක සැක හැරලා දෙන එක ගුරු වැඩි වැඩි. ඊට පස්සේ අනිමිත් සමාධිය නිමිත් සමාධිය වලදී උසස්වව තේරුම් ගන්න. ඒකට ගැළපෙන විදිහට ජීවත් වෙනකොට මේ අනිමිත්තක් තිබුණාට ඒකට අවදි වෙන්න පුළුවන් කියන වචනේ වෙන්නේ වචනයක් මට තේරෙන්නේ නැහැ. awakening into that situation. අවදි වුණාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මොනවද වෙන භාෂාවකින් කතාවක් කරනවා. දේව භාෂාවෙන්. මූල භාෂාවෙන්. එතින් ගියාට පස්සේ දැන් ඔය නිවන පිළිබඳ ශ්‍රද්ධාවෙන් යන එක නයි කාණේ ඉන්නේ නිවන කියලා කියන්නේ සම්පූර්ණ මේ දිසිලි තිලිසෙන සුදු පාට මොන මොන දෙයක් නේ මොනවත් ඒකේ ප්‍රධාන ලක්ෂණ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වේදේ ඉතින් ඒක දිහා බලලා මේ විශාල ප්‍රතිපදාවක කුසලතාවයක දියුණුවක් නිසයි මට මේ ඇති ඇති පේන්නේ ඕකේ මට පාලනය කරන්න මොකක්ද නැහැ. ඔය එක සැරේ දැකපුවම අදාහ ගන්නත් බෑ. ඉතින් ඒක නැවත නැවත ඉන්නේ අමාකාරයට කටයුතු කරොත් ඒ මනසට තේරෙන පටන් අර ගන්නවා. දන්නා දේ හරහා නොදන්නා දේ බුදුහාමුදුරු උගන්වනවා. ආත්ම සංඥාව හරහා ආත්ම සංඥා නැති තැනටයි ගෙනියන්නේ. විචල කරන්න පුළුවන් තැනකට විචල කරන්න බැරි තැනට යනවා. ඉතින් ගිහිල්ලා මේ පැත්ත බලනකොට පේන්න තියෙනවා මනුස්සය මේ සංඥා ටිකක් අල්ලගෙන පුදුමාකාර රණ්ඩුවක් කරනවා පොඩ්ඩමයි පොල්කටු ටිකුයි වැලි ටිකුයි අරගෙන සෙල්ලම්පත් වෙනවා. සංඥා වලින් එහා පැත්තේ ලෝකෙට ගියාට පස්සේ බුදුහාමුදුර කතා කරන ආර්යයන් වහන්සේලා කතා කරන ලෝකෙට ගියාට පස්සේ පේනවා මේකේ ගිතිලා ගත කරන තාක්කල් කොහෙද අරකට යන්න වෙලාවක්වත් හම්බෙන්නේ. ඒකට ගියාට පස්සේ ඒකට අවදි වෙන්න ඕනේ පුරුදු කර ගන්න ඕනේ. ඒක නිසා මේ දෙකම ගන්න කෙනා සංඥාවක් ගන්නවා නැති එකක් ගන්නවා දිකේටම සැලෙන්නේ නැතුව ගත කරන්න යන කෙනාට ආධ්‍යාත්මයක් තියෙනවා ආගමක් තියෙනවා සදාචාරයක් තියෙනවා අතේ පුදුරට යුතුයකමක් සිද්ධ වෙනවා ඊට පස්සේ මේ සංඥා සහිත ලෝකයට පොඩි ඉඩක් දීලා ඒ සංඥා නැති අනිමිත්ත සමාධියට වැඩි වෙලාවක් වැඩි අනුග්‍රහයක් දක්වන ගත කරන්න ගියාට පස්සේ තමයි මේ සත්පුරුෂ ගති වැඩි වෙලා, කල්යාණ ගති වැඩි වෙලා, අසත්පුරුෂ ගති අඩු වෙන පටන් ගන්නවා. ඊට පස්සේ ඇත්තටම හික්මෙන්න ඕන කමක් ඕනේ නැහැ. ඉබේම හික්මීම ඇති කරලා දෙනවා. තමන්න තේරුම් අරගන්නවා මේක අරගන්න බැරි වෙච්ච ගුහාවක දොරක් කරගත්තා. නමුත් ඒක තමයි වන්දමන අපේ හැබෑලි වහන. තමයි ඇත්ත ඒක. මේක පැටලිච් එකක් කියලා ඒ වෙනස තේරුම් ගන්න මේ පුද්ගලයාගේම දක්ෂකම් මිස දෙවන්නේකට උදව් කරන්න බෑ. දෙවන්නේකට එන්නේ යනකන්නම් උදව් කරතයි. කල්යාණ මිත්‍රෙකුට ධර්මයට හෝ සම්ප්‍රකෘතිඥයන්ට උදව් කරද්දී හැකි අතරින් එහාට යන්න හරි සෙල්ලක්කාරකමක් ඕනේ. හරි විප්ලවීය කල්පනාවක් තියෙන්න ඕනේ. ඕන දෙයකට ලෑස්ති වෙලා යන ගතියක් මූණ දීලා යන ගතියක් තියෙනවා. මම ඒ වෙලාවට කර බබා සැක වෙලා යන කෙනෙකුට ගියාට වැඩිය වේගෙන් අපහු වෙනවා. ඒ වගේ තත්යකට යනවා. ඉතින් ඒකෙට ඒ කොටිම මෙහෙම කිව්වොත් ඔන්න එතනින් එහාට ගෑනු පිරිමි ભેදයක් නැහැ. එතනින් එහාට ආගම් ભેදයක් නැහැ. එතනින් එහාට පැවිදි පැවිදි ભેදයක් නැහැ. ඉතින් ඥාත රාමඤ්ඤණී කායද සියන්නේ කායද එව්වත් මොකක්වත් නැහැ. ඉතින් එතන ගියාට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ නිකන් සිටිවිලිස් කෙනෙක් වෙනවා. අර මේෙන් ගෙඩින නම්බුකාරකම් කම්බේයකට සලකන්නේ ඇහි. ඒක ඔටුනු දාගෙන හරි මේ කියට බලන්නේ නිකන් අසුචි ගොඩක් ඔලුඩු දිහනා වගේ ඔක්කොම ගලවලා ඉන්නේ කියලා කියනවා. නිකන් ඔපරේෂන් එකදී ඉස්සෙල්ලා ලෙඩා ගලවලා ඒ අර ඔපරේෂන් එකෙන් අඳලා ගන්නේ. හිරේට ගියාට පස්සේ ජම්බරියන් ගන්නේ කාටත්? ඔතන එහාට එච්චරයි. එතනින් යහට ඔය මේ ගෙනියන වට්ටම් නිලලාමත්තර මොකක්වත් නැහැ. ඉතින් මම හිතන හුඟ දෙනෙක් බය ඒකට. ආපහු එනකොට දෙන්නේ නැති වෙයි කියලා. බය දෙවා දෙනවා. ඉරකාරයේ කනකොට තියෙන බඩු ටික අරන් තියලා හිත නිදහසනට උඩ වෙනවා. විනිජ කලිසම කලින්සි අරන් තිය නැත්නම් නෑදයින්ද දෙනවා. දීලා තමයි ජම්බරියන් දන්නේ. ජම්බරියන් දැන් පස්සේ ඔක්කොම ඉරකාරය. ඉතින් අපි අකමැති අර එතනින් එහාට ගියාට පස්සේ මේ අර මෙච්චර අමාරුවෙන් උපයාගත්ත මේ නිල නාමය එන්න අපි මදයට හේතු කරන දේවල් තියෙන යොබ්බන මදය, නිරෝගී මදය, ධන මදය, බෞසුත මදය ඒ අවලංගු කාසි බවටපත් වෙනවා අර විවේක ස්ථානට අවදි වෙච්ච ගමන්. මේවට අගයක් තියෙනවනේ එතන යන්න බෑ. මේ බුදුරජාණන් ඉතාමත් පරස්පර විදෝවිය කියනවා මෙව සෑහෙන උපයාගත්ත කෙනෙකුට විතරයි යන්න පුළුවන් කියලා. සෑහෙන මේ ලෝකේ ලබන්න ඕනේ සත්‍ය සම්පත් හැකියාවන් ගොඩාක් තියෙන මිනිහ තමයි අතෙන් යන්න පුළුවන්. හැබැයි ඒ හැකියාවල් ටික එතන ගේට්ටුවේ තියලා යන්න. එහාට ගෙනියන්න දෙන්නේ. අපු වෙනවනම් අපව වෙනකොට හැව දාගෙන එන්න පුළුවන්. අර වර්ණ පුරුදු එකම. බය වෙන්නේ අම්මට නම් බය වෙන්නේ දැන් නෑ. ওই වයසට නෙමෙයි බය එන්නේ මේ මේ හම්බ කරන වයසට. ඒ නැත්නම් මේ ලස්සනකම හිතන වයසට ඒ නැත්නම් මේ උගත්කම ගැන හිතන වයසට හරි බයක් හිතනවා යකෝ ඔච්චර මහන්සි නම් කරගත්ත දේ හිත පහකට වටනා කවන්නේ මෙතනින් එහාට යන්න නම් බිම තියන්න ඕන කියුවා ආහාර නිසා ඒක මෙහෙම දැනෙනවා අපිට දීවගින සමදා අපේ ගැම්මද අකීම අනාගතේ මාතේ කොහොමද ඇත්තේ ඇඳා මේ මේක ඒක උනන්නම් දැකගන්න. දැනනවා කියන්නේ අපි කියන්නේ කන්නඩයක දාලා භාවනා කරනවා. එතකොට අර විෂන් දෙක නැහැ. කන්නඩ දෙක දාලා භාවනා කරනවා. එතකොට පේන එක ටිකක් වැඩිපුර හොඳට පේනවා. හිතුවේ නෑනේ භාවනා කරලා වගේ දෙයක් වෙයි කියලා හිතාගෙන නෙවෙයි යන්නේ. හිතුවේ මම මෛත්‍රී බුදු දකින්න හිතපු කට්ටියනේ. ඉතින් මේක දකිනකොට තමන්ම තමන් අදහන්නේ හිතානිතිය බුද්ධහම මේක දැන් තියෙන පරණ එක මේක ටිකක් මලකට කාලා තියෙන හොඳේ කියනවා මෛත්‍රී බුද්ධ සාසනේ හොඳේකින් වැඩ ගන්න හිත බලනකොට මේක මලකට කාලා නෑ. යන්න පුළුවන්. ඒකෝර තමයි මේ වෙනස උගාවක් පේන්න පටන් අරගන්නේ. පිට නෙවෙයි තියෙන්නේ ඇතුළෙමයි. ඇතුළේ වුණත් ඇකි සංඥාවෙන් බලන්න. බෑ කියන සංඥාවෙන් බැලුවොත් පේන්නෙම නැහැ. ඒ මුස්පේන්තුවම ඇති. ඒ හූනියම ඇති. මට බෑ කියන වචනේ කියනවා නම් ඒ නිසා මට මගේ මම දැන ඒක තාම වැරදි වෙන්නේ නැති මම කියන එක ඒ මිනිස්සේ දකින්නකොට හැකි ඉක්මනින් මම මිනිහ අයින් කළා දාන එක්ක නැත්තම් මම දුවන යම් කිසි දෙයක් මේකේ කරන්න බෑයි කියන මිනිස්සේ දැක්කොත් මං කියන්නේ මම මේ නිකන් මේ අධිරාජ්‍යවාදී කතාවක් කරන්න හදනව නෙවෙයි. මට පේන්න පටන් ගන්න මේ මනුස්සය ළඟ හිටියොත් මට දැන් මේක වහාම බෝ වෙනවා. මොකද ඒකත් හරි බෝ වෙන්නේ. ඒ වගේම හැකි සංඥාවක් බෝ වෙනවා. මේ සංඥා තියෙන මනුස්සය ළඟ ඉන්නකොට ඉබේම බෝ වෙනවා. කවුරුරි හේතු කරුණු දක්වන්න පටන් අරගත්තොත් මේක කරන්න බෑ කියලා. මොන මගුල වුණත් මං කියන්නේ ඉච්චරයි. මොන දෙයක් හරි. ඒක කරන්න බෑ කියලා එක්කමට යන්න වෙනවා එක්කම යනවා. මට හිතෙන්නේ මේ මේ මෙච්චර දුර ගියේ එකේ තවත් මොනවද බෑයි කියලා දෙයක් තියෙනවා මොනම දෙයක්වත් නැහැ එතකොට වෙනවා මුද්‍රජානනාංශයේ මේ පින්නපු ආදර්ශයත් එක්ක බලනකොට අදාක හිතාගන්න බැරි තැනක මෙච්චර දෙයක් ඇති කරපෙන්නේ ඒ පාරේ අපිට බුදු ආශිර්වාදයේ තියේදී ධර්මයේ තියේදී සංඝයා තියේදී මොකද්ද කරන්නේ බැරි මේ හැකි සංඥාව ඒක ඒක නන්ද නැහැ ඒකට සමකරන්න මොනම මේ කුසලතාවයක්වත් මොනම වස්තුවක්වත් අඩබෙන්නේ. ඒ ඒ වගේම තමයි මේ හැකි සංඥාව තියෙන්නේ ප්‍රභාකරන් ගාවද බින් ලාඩන් ගාවද කියලා මන්ට ඒකත් ගානක් නැහැ. මේ කායලක තිබ්බත් මට පුදුම විදිහට සැලුට් එකක් ගහන්න දෙනවා. ඒක දැන් මට උගන්වනකොට ડોક્ટર පරාක්‍රම මේ ෆර්නෑන්ඩෝ මිනිහ මට හරියට වගේ කරලා වෙන්නවා මේ හිට්ලර්ගේ වැඩ පිළිවෙල. උඹට බෑනේ. මම කොහමද බෑ. ඉතින් බලපන් ඉතින් අගේ කරන එක කරන්නේ. කරපු දෙය ගත්ත ගියා. ආය මේ කාටවත් උත්තර බඳවද ඉන්නේ නැහැ. වැරදි දේ ඒක වෙනම කතාවක්. වහ කරන්නෙත් එච්චරයි ගත්ත. එයා ඒක ලේ වලට කපා ගන්නවා. ගත්ත ගියා. ජීනනද කියන්නේ මේ ශ්‍රද්ධා චෛතසිකේ තමයි ඔය සේරම තියෙන්නේ. ඒකමයි කුසල ඡන්දයක් පාඩපත් වෙන්නේ. ඒකමයි අදිමොක්කයක් පාඩපත් වෙන්නේ. ඊට පස්සේ ඒව නැසෙ නෙවෙයි. විමර්ශය දන්නේ නැහැ මොකද උනේ කියලා. හැබැයි මේ පටන් ගන්නකොට බෑ කියලා පටන් ගත්තා නම් ඉතින් ඒ ශූන්‍යෙමට ඒ සාපෙට බුදුහාමුදුරුවත් නෑ සලක නැවත සලකා බලන්නේ. දැන් අර මේ මේ කාටුන් ෆිල්ම් එකත් නේද ටයි ටයිටල් එකවත් සිංහල දාපු එකක් කර බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ බෑ බෑ. එහෙම බෑ කියලා බෑ මේක කරන්නේ. කරනවා. එච්චරයි. ඒ ඒ ඒ වාගේම අරපුවක් තමයි ධම්මනිසන්තය හඳුරෝ මිෂන් වනේ කරන්න හදන වෙලාවේදී එක මිනිස්සෙක්වත් හා කියලා නැහැ. ඔක්කොම ගිල තින මේ කවදාත් කරන්න බැරි. ඇත්තටම 67 මේ ජීවිතේ නිවන් මුළු පළවෙනිම මේ කන්ස්ටිටියුෂන් එක පටන් ගන්නෙ in this in this life itself කියලා. ඒකේ වචනට දාගන්නත් ඊට කලින් concept එක ඇවිල්ලා තියෙනවා. මේ වැඩ කරනකොට මොනම කෙනෙක්වත් හිතලා නැහනේ. ඇත්තම කියනවා නම් ධම්මනිසන්තහමතු වැඩ ඉන්න කාලේ ධම්මනිසන්තහමතුරන් නැත්තම් සුඛ විරත් මහත්තයට සැනසෙන්න තිබුණු ලකුණු විඥානරම ස්වාමීන් වහන්සේ අපේ ඥානানন্দ ස්වාමීන් වහන්සේලාගෙන් බුද්ධ විඳා. නම් ඥානරම ස්වාමීන් වහන්සේ මේ ත්‍රිවිධ පටන් අරගෙන කොච්චර දුර කාලයක් ගිහිල්ලා. ආම්බේ කියලා තියෙන මේ විශ්වාසනමක් වෙනවා මොන විදියෙකවත් ඒත්තු ගන්න ගන්න බෑ. ඒ ශාන්ති කිසිම සංවිධානයක් වෙන්න කැමති නෑ කියනවා. මට උඹට ඉව මොකුත් නැහැ කොහෙද ස්වාමීන් වහන්සේ ඉන්නේ කියලා පන් කියලා තියෙනවා. ඊන කතා කරලා කිය සුතේ භාගෙලු කතා කරේ ඥානනම් ගානක වෙන ගහක් කටින් හරිනවා මහත්තු මහත්තෙත් කියලා. ඊට පස්සේ මම කොහෙදෝ ගිය ගමන ගිය ඥාන ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඔබ සම්පත ප්‍රතික්ෂේප කළා ආවනිසන්නයි. ඒ ඒ හැඟුම් දිහා බලනකොට අපිට හිතා ගන්න බෑ. මොකක් කරන්නයි හැකි සංඥා මම මේක කරනවා. මේක කෙරෙනවා. කියන හැඟීම ගත්තට පස්සේ ඒක බිම දාන්න පුළුවන් ශක්තියක් ඇති ඒක තමයි සක්කෝ කියන්නේ. හැකි සංඥා. හැකි සංඥා කියන වචනේ ඥානানন্দ ඥානරාම මේ ධම්මසන් ධාම්තරණ කියන වචනය. හැකි සංඥාව තියෙනකොට මොන දෙයක් කරන්නත් හැකි සංඥායක ලොකු සුභාසිද්ධියක්. ලොකු ආශිර්වාදයක් මම පැවිදි වෙන්න හිතාගෙන ඉන්න කාලේ අවුරුදු 7ක් 8ක් ඉන්න කාලේ මොන්නම කෙනෙක්වත් හා කිව්වේ නෑ මට. ඔක්කොමලා කිව්වේ එක්කෝ මේ ජීවිතයේ මේ හොඳ සැප විඳලා නැති නිසා. ඒක කිසිම තැනක පැවිද්ද නෑ දැන්. පැවිදුණාට පස්සේ භාවනා කරගන්න බැරි වෙනවා. කියලා ඒ පැවිද්දට සම්පූර්ණ අකුල් හෙලපකමයි කරේ. ඊළඟ ගොඩින් මහත්තයා විතරක් ඒගොල්ලෝ මේ සමිතියකට ගිහි භාවනා සමිතිය කියලා එක දවසක් මෛත්‍රික නුවරෙන් දෙන ගමන් පළවෙනි බහිනවලු කිව්වා මේ මහිතෝදනියක් මේ නිසරණට ඇවිල්ලා තොරතුරු බලාගෙන ගිහිල්ලා තොරතුනේ ඔත්තු බලාගෙන ගිහිල්ලා ඊට පස්සේ කිව්වා පැවිදි වෙන්න ඕන නම් මං අඳුන හාමුදුරෙක් ඉන්නවා මේ ආර්ය ධම්ම කියලා අඳුල්ලා දෙන්න කියලා. මොකද දැන් මට කවුරක්වත් එපා. මතින් ගියා මට ගැළපෙනවා එතකොට වන්න ලොකු සාංශික ගෝලිය තමයි අරිතම සාංශික කියන්නේ. අනේ සේරම කේ පැවිදි වෙන්න එපා. නැත්නම් එහෙම කවුරුද ඕගොල්ලන්ට කියනවා වගේ මට පේනවා. මොකක් හරි තියෙනවා මේකේ මට තේරෙන්නේ නැති තාම අහුවෙච්ච නැති මේ යතුරක් තියෙනවා ඒ ඔක්කොම නැතුව ඒක මේ කළ යුතු ආයෝජනයක් නෙවෙයි ඒක නිකන් ලොකෝය මට කිව්වේ ඔබ ජීවත් වෙන අයිඩියොලොජි එක එක දෙයයි කරන්න තියෙන සයිකියාට්‍රික් කියලා බලන්න ඇහැදිලිම මට කිව්ව පරිදිින් යන්නේ හිට කියලා දෙල්ලමක් නෙවෙයි ඇහෙන දුරට කියලා තියෙන වැඩේ දැන් සයිකියාට්‍රික් කෙනෙක් ගාට යන්නේ මේ මට එදත් තිබුණ නැහැ සැකයක් අදත් තිබුණ නැහැ සැකයක් ඊට ඉස්සරත් තිබුණ නැහැ සැකයක් මට දැනව මේකේ මට කිව්ව සික්සරයක් ගහන්න පුළුවන් වෙයි කියලා හිතුවා. කවුරුත් හිතනවනේ Taman ගැන වැඩිපුර එහෙම හිතාගෙන හිටියේ. නමුත් මේ කිසි විශේෂව මම කිට්ටුවෙන් ආශා කරපු කිසිම කෙනෙක් මොන විදියෙන්වත් මුළු හදින්මට ආශිර්වාද කරේ නැහැ. මේ පැවිද්දක් කරන්න පුළුවන්. මම මේ පැවිද්ද බීටි කියලා බලපෑම් කරන්න හදන්නේ මම කියන්නේ සිද්ධියක් කරගෙන බැලුවොත් හැකි සංඥාවක් නැසෙල්ලම තියෙනවා. අපිට මේ සත්‍ය පෙනෙද්දිත් මේ නොහැකි සංඥාව කොච්චර බලවත්ද කියනනම් ඕක අහම්බයක් වෙන්නේ නැති ඕක හරියන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා ඕක ගණන් ගන්න එපයි කියලා ඒකම කරනවා. අනිත් දවසේ මම ඒකත් අහම්බයක් වෙන්නේ නැති ඒ වුණාට බලන්නකො 98ක් එක ඔය දෙක ගණන් ගන්න එපා. ඕක අයින් කරන්න බෑ කියලා. ඊකට තමයි මම කෙලස් කියලා කියන්නේ. අනිත් එක ලස්සනම පැත්ත තමයි හැකි සංඥාව ආවට පස්සේ නිවන් දකින්න ඕනේ නැහැ. මොකද? දැන් මේ මේ පොලිමේ ඉන්නේ පොලිමේ හැවතර ගියාට පස්සේ උඹට අහවල දෙ දෙනවා. දැන් පොලිමේ ඉන්නවනම් ලැබුණත් ලැබුණත් නැත්නම් තේ ෂුවර් නේ තියෙන ඉතින් ආයෙක දෙයක් නැහැ. ඉතින් මේ හැකි සංඥා ආවට පස්සේ ආයෙ මේ නිවන් ලැබීමක් හෝ ධ්‍යාන ලැබීමක් හෝ ස්තුතියක් මොනක්වත් නැහැ. ඉතින් ලැබුණත් ඔච්චරයි. නොලැබුණත් එච්චරයි. එසත් මුළු මුළු මුළු සෙල්ලම තියෙන සංඥාවයි. මුළු සෙල්ලම හැම දිනාම නිවන් දැකලා ඉන්නේ. ඒකක් බාර ගන්න කැමති නැහැ. ගින කිව්වත් නිවන් දැකලා මේක අයියෝ බෑ. දැන් බෑ. පස්සේ දැන් ඔය සමහර ස්ථානවල මම දන්නවා ඔයා සෝවාන් කියලා කියනවා. නෑ නෑ මම සෝවාන් නෑ. ඉන්න කචල් ගුරුවරයෙක් ඕලේ. ගුරුවරයා කියනවා දැන් ওই මට්ටමේ ඉන්නකොට ඔයා සෝවාන්. මම දන්න හොඳටම කතාවක් එයාට කියලා දෙන රහත් කියලා. එයා කියනවා පිස්සුද මට බැරාත්. ඊට පස්සේ කොහේ එහෙම නම් අනාගාමී කියන්නේ කිව්වා. බෑ බෑ. අනාගාමී වෙන්න බෑ. එහෙනම් සකදාගාමී කියන්නේ. ඊට පස්සේ බෑ කියලා. එන සෝවාන් ඉති. බෑ ඉතින් ඒකේ මොඩේක් නේ යන ගම ගන්න තනකොළ කොටක් තියෙනවා අන්නක කාලා බලයන් කියනවා ඒකට ලක්විච්ච මනුස්සයා මට ඇවිල්ලා කියනවා. අසවල් ගුරුවර ගහට මං ගියා. එයා මට රහත් කිව්වා මං බෑ කිව්වා. අනාගාමීයන් කිව්වා බෑ කිව්වා. සකදාගාමීයන් කිව්වා බෑ කිව්වා. අඩු ගානේ අඩු ගානේ නම් සෝවන් කළොත් බෑ කිව්වලු. අන්නතර යනකම ගෙනා තනකොළ කොට කාලා බලන්නේ. ඇත්තටම මම බලනකොට මේ කතා කරන මනුස්සයන්ට ගොඩාක් ಗುಣ තියෙනවා. අයියේ මෛත්‍රියේ කතා කරන අවංකවම කතා කරන්නේ. ඒක පරිදිම ගුරුවරයා මම දන්නේ මේ විකුණන සෝවාන් හදාගන්න විකුණන මුදලාලි කෙනෙක්ද කොහොම හරි දුන්නත් ගන්නෑ. මේ මවාගෙන ඇඳගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා. ගාක් වෙලාවට තියෙන්නේ මේ මේ ස්පොට්ගල් සූත්‍රයේ හොඳ ලස්සන දෙක විස්තර වෙලා තියෙනවා. මේ කෙලිම කියෙන්නේ නැහැ. මෙතන සංඥායේ ප්‍රශ්නයක් තියෙන්නේ. රූප වේදනා සංඥා සංඛාර කියන එකේ මුළු මුළු තමන් මේ මේ විඳවන විඳවිල්ල මොනම දෙයක් කරන සංඥාව විතරමයි තියෙන්නේ. සංඥාව හරි ගැසගත්ත ගමන් ඕක සැපක් වනවා. ඔය විඳවීමම සැපක් වනවත් වෙනවා. මේ සංඥා වෙනස් කරන්න ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රතිදින කියන එහෙම ආවට ගියට සංඥා වෙනස් කරන්න බෑ. ප්‍රතිපදාව තියෙන ප්‍රතිපදාවෙන් කෙරෙන්නේ මෙතෙක් නැතිවෙච්ච ඇකි සංඥාවක් මත බල දෙන්නේ විතරයි. මොනම දෙයක් අතනසින්නේ. ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවනම් ඒක අවලවල් දේ අවලවල් හැකියාව ලැබෙයි කියලා මොකක්වත් ලැබෙන්නේ හැකි සංඥාව ආපු ගමන් ඒ සියල්ලටම මේ බුද්ධිය සියල්ලගෙම අයිතිවාසිකම ලැබෙනවා. ලේසියෙන් ඇයි අපි අපි යන ක්‍රමයට යන මම ඉක්මන් කරලා යන්න හදන්න කලවල් කරන්න හදන නෙවෙයි. කියන්න හදන්නේ සංඥා පිළිබඳ තියෙන සංඥා විපල්ලාස සංඥා කියන පැටලවිල්ලක් තමයි. කොටපා සූත්‍රයේ ඒකමයි අපේ මාතෘකාව වෙන්නේ. kalau saya sampai tidak bisa mandiri ya uh, eh, betul yang katakan dasar nah, eh, ini cekatnya di mendengar itu apa kira-kira jadi saya kasih ya ini dan ya sebagai haknya hakat sudah kira-kira yang sama lalu tuh sama ada wadah kita yang hati hari ke ini lent jadi kan eh, ini cegat itu dulu apa itu kan di dengar කතර ඉස්සලා මේ මම පිට සයිසිටි ඉස්සරහින් අපේ ඉස්සලා හිට යන චේතනාව. ඉතින් යනකොට ඉවර වෙන ඉවර වෙනවා කියන එක මම මම ලේඛා කරලා තියෙනවා. සිවිච්ච ගන්න එක පුළා පොඩි පොඩි පොඩි ඉවර වෙනවා ඒ ඒ වගේ ටිකක් කියලා කියන්නේ සාම ඔක්කොම නැති වෙන මේ මේක එකක්ම ඔය ඒ පිළිච්ච ගැතිය හොඳට පවතිනවා. හැබැයි ඒක උපකරණ නැහැ. අර කරගන්න එකක් ඉතින් වෙලාවෙම මහා ගොඩක් ඉස්සරහට ඉතින් වෙලාවෙම මහා ගොඩ ගන්න. මේ විදිහට වෙන පටන් ගන්නවා සෑහෙන වෙලාවක්. ඒ සාමාන්‍යයෙන් අය තාක්ෂණික වචනේ කියන කයානුපස්සනාව, මයානුපස්සනාව, නිරෝධානුපස්සනාව සිද්ධ වෙනවා. ඒ කියන්නේ කය වය නිරෝධ කියලා කියන්නේ තුනම ආත්ම ලක්ෂණ. නිරෝධ සත්‍ය ලක්ෂණ. ඒක ඒක විසින් ඇවිල්ලා පෙන්නනවා සිද්ධියේ මුලමැද නෙවෙයි පේන්නේ සිද්ධිය අග කැලේ. ඉවර වෙන එක ඒ කය ක්ෂය වීම, වැය වැය වීම, Nirodhe niruddha වීම. හැබැයි ඒක ඉස්සර නම් මේක මේ තිබුණ දේවල් නැතිවීම, කාලකන්නිකමක් මුස්කින් තොරන දැන් තියෙන්නේ කන්ටෙන්ට් එකක් ඇතුලේ. ඉරිච්ච ගතියක් ඇතුලේ. ක්ෂය වේවි, ක්ෂය වේවි, ක්ෂය වේවි, ක්ෂය වේවි. ඉතින් ඒකට අර අතරසී පසනා පෙන්වන්නේ කයන පසන, වයන පසන, ජෝදාන පසන කියලා. හැබැයි මේ හරියටම විසුද්ධි මාර්ගෙ හැම ඡය දකින්නවනම් වැය දකින්නවනම් නිරෝධය දකින්නවනම් කෘත්‍ය තුනක් කරලා දෙනවා. නිරෝධය දකින්නවනම් සමුදයට බැඳෙන ගතිය නැති වෙනවා. වැය වෙලා යන බව දකින්නවනම් නඩත්තු කිරීමේ අවශ්‍යතාවය නැති වෙලා යනවා. මොහොම ලස්සන පොඩි පොඩි සාකිට්ටුවෙන් යන අර්ථ තුන සිද්ධ කරලා තියෙනවා. ඉතින් එහෙම ඉන්න හැම කෙනෙකුටම නැත්නම් මූල ධර්මානුකූලව එහෙම ඉන්න හැම චිත්තක්ෂණයකම මේ ක්ෂය වීම දකිනකොට ඊගාවට එන චිත්තක්ෂණයට යන්නේ පූර්ණ අවදිභාවය කියලා. ආවට එන චිත්තක්ෂණයට යන්නේ ලද්දරු මනසකින්. සම්පූර්ණ අලුත් මනසකින් මේක සම්පූර්ණ ගෙවෙනකම බැලුවකට පශ්චාත්තාපයක් නැහැ. ඊගා චිත්තක්ෂණ දැක්කත් ඒක මතුවීම නෙවෙයි දකින්න ඒකත් ගිවිලා යනවා දකින්න. ඉන්සාර රීජුනේෂන් එක නැවත නැවත තිරියන් වෙන ගතිය වගේ නැත්නම් දුවන යන්ත්‍රයේ මගදීම බැටරිය charge වෙනවා වගේ දිගටි ඒ පිරිච්ච ගතිය පවත් ගන්න හිතෙනවා. ඒක ඊට පස්සේ තව ඇඩ්වාන්ස් වෙනකොට වෙන්නේ යම් හේතුවක් නිසා තමන්න සක්මනේ යන්න වෙනවා. මොකක් හරි වුණාට ඊගාව තියෙන මෝඩ් එකට ඒ පැටර්න් එක නැතුණාට කන්ටේන්මන්ට් එක. ඒ නැත්තම් මේ සක්මන් කරපු එකේ තියෙන බැටරි charge වෙච්ච ගතිය ඊගාට එන දෙයට හොඳට මුණ දෙන්න පුළුවන්. ඒ නිසා අපිට බලන්න ඕනේ මේක සීමා කරන්න එපා ඉරියව්වකට මේක සීමා වෙන්න දෙන්න එපා වේලාවකට මේක සීමා වෙන්න දෙන්න එපා අරමුණකට මේකේ පේනවා ඇහෙන ප්‍රදේශයක් හඳුන කරන්න පුළුවන් එනවා බලන්න කොයි ඉරියව්වෙත් කොයි වෙලාවෙත් කොයි අරමුණෙත් ඒ කන්ටේන්මන්ට් එක ගන්න පුළුවන් නම් එතෙන් අපි ඉරියව්වෙන් නිදාස් වෙනවා විමුක්තිය ලබනවා වෙලාවෙන් විමුක්තිය ලබනවා අරමුණේ විමුක්තිය ලබනවා එන ඕනෙකින් එන ඕනෙක බය වීම ගැන ලකින්න පුළුවන්. කන්ටේන්මන්ට් එක ගන්න පුළුවන්. ආනිම කරන්න පටන් අරගත්තට පස්සේ මේ අපේ සීමිත ලෝකයෙන් අපේ ෆේවරබල් ෆේවරිට් ලෝකේ තිබුණත් නැතත් ඒ කන්ටේන්මන්ට් එකයි මේ බය වීමේ ලක්ෂණය බලන්න ගියාම පස්සේ ඒක නිකන් යුනිවර්සල් ලැන්ග්වේජ් එකක් වගේ වෙනවා. කොහේ ගියත් Tamanne මොනවද වුණත් Taman අතින් කෙරුවත් හොඳක් වුණත් නරක වුණත් බය වෙන දිහා බල බල ඉන්න එකයි තියෙන්නේ. නටරස විපස්සනා විපස්සනා තුනක්ම තියෙනවා. කයන පස්සන, වයන පස්සන, නිරෝධාන පස්සන කියලා. ඒක මේ බලවත් විපස්සනාවේ ආරම්භය කියලා කියනවා. භංගාන පස්සනාව. භංගියත් ඒකට වැටෙන්නේ. ආනපස්සනාව කියන එක වැටෙන්නේ සත්‍විසුද්ධි ක්‍රමයට. ඒකේ අටරස විපස්සනා ඥානවල බිඳි බිඳි යන එක පැකිනේ. ඒක සාමාන්‍යයෙන් ආර්ථික පැත්තෙන් ආර්ථික මේ න්‍යායක් විදිහට කියනවා නම් මේ ඒකාධිපති අධිරාජ්‍යවාදී ආර්ථික ක්‍රමය විනාශයේ යුද්ධකින් නැතුව පවත්වන්න බෑ. ආර්ථික මාධ්‍ය නිතර කොයි හරි යුද්ධයක් වුණා. ඉතින් ඒ ආර්ථික ක්‍රම හැම වෙලාවෙම බලන ආයුධ හදලා දෙගොල්ලක් ගැටලා ඒ ගැටුම හරහා තමයි ඒකාධිපති මේක තනි ඒකාධිපති ක්‍රමයක් නෙවෙයි. අපි යන්නේ කී තියෙන්නේ ඒ නිසා වැයවීම දකින්නකොට දකින්නකොට අලුත් වෙන ගතියක් එනවා. ඒක මේ ලෝකෙ පැත්තෙන් බලනකොට නිකන් මේ ලෝකයේ තියෙන සම්මත සම්මුති නෙවෙයි. සම්මත සම්මුතිය අන්තිමට වැයවරන සුළුයි එක්සෝස්ටිං. මේක නෑ මේක සම්මතයට විරුද්ධ යෑමක්. හැම වෙලාවම බැටරි චාර්ජ් වෙන ක්‍රමයක් තියෙනවා. සමහර වෙලාවට කෙනෙක් දිහා බලනවා වගේ ඉස්සෙන යනවා. ඒකත් ඒකේ වෙනස් ජීවිතේ ආකාරය ගන්න හින්දාද එහෙම වෙනවා කියලා. ඉඳසරන ඉන්න පුළුවන්. සංසිඳන මම නැති නේද? අන්තවාගේ සංසිඳ. ඒවල් වෙනස් කරන්නේ නැතුව කමෙන්ට් දෙනාට තේරෙන්නේ ඒවත් ස්පීච් ඒවට ඉන්වෝල්ව් වෙනවා කියන්නේ ඉතකේනා කියන්නේ අපි කරන්නේ මොකක්ද කියන්නේ ඒවට ඉඳලා වගේ අද උත්තර දෙන්නේ නැහැ ඇත්තට මේක ඕකදී හරියට බලපානවා මේ ජීවන ඒක කියන්නේ දවරක් තමන්ගේ තමන්ගේ වයසේ කොයි වයසේද ඉන්නේ කියලා. මොකද අවුරුදු 30 35 යනකම් ඕනම කෙනෙක් හරි ප්‍රොඩක්ටිව් හරි ක්‍රියේටිව්. ඉතින් යම් කෙනෙක් ඔය ඥානය නැත්නම් ඔය දැනුම ඒ 15 20දී අපි එන්න පටන් ගත්තොත් දෙමව්පියන්ට පුදුම බරක් ඒක. මේ ළමයි ඉස්සර හොඳට ඉගෙන ගත්තා දැන් ඉගෙන ගන්න බෑ කියලා. කසාදෙන් බැඳින කිව්වත් ඒත් බෑ කියන. ඉන්සෙන්සත් තියෙන ඒක කරපන් කිව්වා ඒත් බෑ කියන. හැබැයි දරුවා බොහොම ලස්සන ජීවත් වෙනවා. අම්මලාට අතට ඒක අල්ලිමේෂණයක් වගේ. 40 50 පැන්නට පස්සේ නම් Taman tamanගේ වගකීම් ගන්නට පස්සේ නම් ඔබ ගණන් ගන්නව ගණන් ගන්නේ නැත්නම් ඒක හිතන්න ඉන්න පුළුවන්. වයසට ගියාට පස්සේ ඉස්සරහට ගියාට පස්සේ ඇත්තම ක්‍රියේටිවිටි එක නැති වෙලා යනවා. නෑ මේ අර එනර්ජි නෑනේ. ඉතින් ඒ නිසා කල්ලාතු පුරුදු වෙච්ච එක නම් මේ වයසට ගිහිල්ලා එන தත්ත්වය තමයි ඔය දකින්නේ. ඉස්සරහට යනකොට තමන්න වෙන දේ. ඒ කියන්නේ බත් කන්න කියලා මෙහෙම කරනකොට නහයට යන්නේ අත. උතුරු බන්නකොට දකුණ වේන්නේ. මේ දවස්වල එහෙම නහය බත් ටිකක් ගෑවුනොත් එහෙම ඉතින් හරියට තද වෙනවනේ. දැන් ඉතින් කරාට දැන් නෑ මේට දකුණ බලන්න උතුර වේන්නේ. ඉස්සරහට වෙන දේ. දැන් හොඳ ලෑස්තියක් තියෙනවා. ඒ නිසා කීප දෙනෙක් මට හම්බෙලා තියෙනවා. එයාටමත් තීරලා තියෙනවා. ඔෆිස් එකේදී නැත්නම් අධ්‍යාපන කරන තැනදී අර තිබුණු ඉදිරියට වන්නක් මන්ෂිප් එක කඩාන යන ගතිය නැහැ. හැබැයි යට තේරෙන්නේ නැහැ. හරියට තියෙනවා කන්ටේන්මන්ට් එකක් තියෙනවා. හැබැයි දෙමව්පියෝ හරි ඩිස්හාර්ටනි. ඒ කලීග්ස් ඔක්කොම ඩිස්හාර්ට් මොකද අර ඉස්සර තිබුණු අර ක්‍රියේටිවිටි එක නැහැ. ඒකෙදි ඇති වෙන කන්ටේන්මන්ට් එක පිටගෙනකොට පේන්නේ නැහැ. පේන්න කල්යන තමන් ඒක අවබෝධ කරගන්න පුළුවන් නම් මේ චෝදනා එද්දිම කාගෙන යන්න පුළුවන්. නැත්නම් අරගොල්ල ආය අන්දනවා පිට. ඔය කිට්ටු කට්ටිය අන්දනවා. අන්දගෙන ඕම කරන්න බෑ ඒ අපි ට්‍රිප් එකක් යන අපි අර්ග කරමු මේක ඉතින් බරේ මචං මහමුදේ නාන්න යන්න කියලා ඉතින් පටන් ගන්නවා ඊට පස්සේ තමයි දැන් සෝෂලයිස් වෙන්න බෑ සමාජගත වෙන්න ගියාම ඒගොල්ලොත් ඒක කරන්න ගන්නවා කරන්න ගියාම අතපය කැපෙනවා දිව හැපෙනවා নানা ප්‍රකාර අවුල් ඩැමේජ් වැඩි මොකද මගේ ඉනිෂියටිව් එක නෙවෙයි යන්නේ අලි අවුලක් ඒ නිසා ඒක ප්‍රතිපදාව හරහා යනකොට එන ගතියක් ඒ නිසා සරුවචනාංශයට අරස රස කියලා චෝදනා කරලා තිනවා රස හඳුනන්නේ රස දත් කියන වචනයක් තියෙන්නේ ජීවිතවල එන්ටර්ටේන් කරනවා කියන එක මේක ඇතුළත එන්ටර්ටේන්මන්ට් එක තියෙනවා එන්ටර්ටේන්මන්ට් එක වල බාහිරින් ඉල්ලන දේවල් නතර කරනවා අරස රස අක්‍රීයවාද කියලා චෝදනා කරනවා මේ ක්‍රියාවාදී ගතියක් පුදු ජානන්ස ළඟ නැහැ බුදුන්ස කියන්නේ ළඟට පැමිණිච්ච දෙයට නිකන් අර දහනක් වශයෙන් කියනවා මේ දුෂ්කර ක්‍රියා කරනකොට පවත්ත බලවෝ ජීුණයි කියලා තීන්දු කරගන්න මම මේ ගහයට ඉන්නේ මේ ගහේ හේවනට වැටිච්ච ටික විතරයි කන්නවා. කොළනම් කොළ පොතු නම් පොතු මල් නම් මල් කහලා ඉන්නවා මම හොයාගෙන යන්නේ. ආහාර හොයාගෙන යන්නේ මේ හේවනලට වැටුන ටික කහලා ඉන්නවා. අන්නේම කියනවා තමයි කරා පැමිණෙන දෙයට හොඳට බේස් කරනවා හොයාගෙන යන්නේ. ඉතින් ඒකට උත්තරය දෙන්න තියෙන පළවෙනිමදී ඒ කරන කෙනා හීනමානකින් සමාජ පිළිබඳ ද්වේෂයකින් වෛරකින්ද මේක කරන්නේ නැත්තම් කන්ටෙන්ට් එක. ඉතින් ඒකෙදී මේ කොටේෂන් එකක් අරගෙන ආවා. ඒක තිබුණේ මේ nettiපකරණ අටුවාවේ. මේකෙදී වංචනික ධර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වැඩෙන් කරාරින්නත් මෙහෙම කියන වෙලාවක් එනවා. මොනවාරි වැඩක් කරන්න තියෙනවා අනේ මට දැන් කිසිම දෙයකට ආසාවක් නැහැ කියලා බන්නකොට වෙන වැඩකට ගිහිල්ලා. ඔය නිසනවනේ ඉඳද්දි මේ මේ විදිහට අධිකාරය කියලා කියනවා වන්දනා කරලා වැඩන්නේ ඒ නිසා මම කුටියටලා භාවනා කරන්නද කියනවා ඒ හොඳයි කියන්නේ ටිකක් කලහන කුටිය පුති ලොකු ස්වාමීන් වහන්සේ ලොකු සාන්ති මේ කලවැටි පොරොත්තු ඉතින් ආ හොඳ අභිනිෂ්ඨය කරන වැදගත් ආගමික කියන අවසරය සාන්ති මට වන්දනා කරුවාම කිසි ඒ වැඩක් නැහැ ඒ නිසා මම මේ කුටි භාවනා කරලා ගමන් නැද්ද කියලා ඒ ලොකු සාන්තිගේ දෙකේ භාවනාට භාවනා හොඳයි ඒකේ භාවනා කරන්නයි කියන්නේ. මේ ටික සහ ගැළවෙදි ලොකු සාංශ කරන්නේ එතන උඩ වන්දනා කරන ලොකු සාංශ ඒකට හිත දාගෙන ඉන්නවා වන්දනා කරන්න මන්දින්න බෑ උඩට. ඒක මේ ආඳුර ආවල් වෙලා. ඒක ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. අර මේක ප්‍රශ්නයක් අහනකොට ගමන් නැද්ද කියලා. උන්වහන්සේ තේරෙන්නේ මොකද්ද දැන් අප්සෙට් කරන්නේ. හරි භාවනා වෙනවා වන්දනා වෙනවා ලොකු දාන්ත හිත ඉල්ලනවා දැන් මෙයා ඇවිල්ලා අපොයින්ට්මන්ට් එකක් කියනවා ඊට පස්සේ මේ නමද භාවනා කරනවා කියලා නේද මේ විලාව ගත්තේ දැන් මේ ඇවිදින්මින් කතා කරගෙන ඉන්නේ අයියේ. හරි කම්මැලි වල පුතියට. ඉතින් ඇවිල්ලා ඔබ වහන්සේට කතා කරගෙන ඉන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේදී අර ඉස්සල වන්දනාවට අකමැති කියලා කියන්නේ කුසීතකමින් ආපු තර්කයක් මිසක් ඒකට භාවනා කරන්න නෙමෙයි. එයා මුනිච්චාවට කියන්නේ මම මේ වෙලාවේ භාවනා කරනවා. අන්තිමට භාවනාවක් නැහැ, වන්දනාවක් නැහැ, ලොකු සංසය වන්දනා කරන එක කරන්න දෙන්නේ නැහැ. මේ වගේ තරම් වංචනික ධර්මකුත් වැඩ කරන නිසා කන්ටේන්මන්ට් එක තියෙනවා නම් ඒ වංච ඒ වංචනික ධර්ම නෙවෙයි. තමන්න තියෙනවා ඒ වෙලාවේදී මේ අලුත් දේවල් නිෂ්පාදනය කරන නවන ධර්ම නැතුනට ඉන්නේ පිළිච්ච ගතිය කියලා. ඒකෙන් තමයි මේ මැන ගන්න පුළුවන්. ඒකෙන් තමයි මේක එලෙත් අඩු කර ගන්න පුළුවන්. يعني මේක හිත තමන්න කරන වංචනික ධර්මයක්ද? එහෙම නැත්නම් නමුත් උතන ප්‍රශ්න තියෙන හිත මෙන්ට කරන මේ සමාජයෙන් හම්බෙන ප්‍රතිචාරයත් එක්ක. සමාධියෙන් හැමද ප්‍රචාරයේ කන්ටෙන්ට්මන්ට් එකකින් කරන කෙනෙකුට නම් එයා හේතු කරු නොකියන්න ගියාට නෝ කලකින් අනිකට තේරෙන්න පටන් අරගන්න මේ මනස ඉන්නේ ජොලියේ කියන. පිරිච්ච කලයක්. අපි මේ වේගයේ දේවල් වලින් ජොලි කරන්න හදුවට මනස ඉන්නේ ජොලිය කියලා තේරෙනවා. ඒක නිසා ඇත්තටම කියනවා නම් සෙනගක් එක්ක ඉඳ වෙන කැම්බිරිල්ලක් කියන එක තමයි කියන්නේ. මේ මොකද කරන්නේ ඉතින් අපි රජ පවුල් වල නෙවෙයි ඉතින් කියක් හරි බනරසාව කරගන්නත් උනේ. ඒ නිසා අද්දුම ප්‍රමාණයක් කරලා මඩ රසාවේ මඩ විතරක ගන්න ටික වැඩේ කරලා ලංකාවේදී උගක කර අමුර යෝග මේ පිටරට ගිය කට්ටිය මොකද කානේ බොස් හැම වෙලාවෙම තියෙන ටාස්ක් එකක් දෙනවනේ ටාස්ක් එක දිල වැඩියෙන් කරන්න නම් ප්‍රොමෝෂන් දෙනවා අර මේ කීක යන්න පටන් ගන්නවා තන්ත්‍රික බලනකොට ඒ අර ඉස්සතුරු ක්‍රියේටිවිටි නැති වුණොත් අර PM කැපෙනවා තියන්නේ නැහැ. ඒකට හරි වෙහසක් ඇති වෙන ඒ නිසා ඒක බැලන්ස් කරගන්නවා කියන එක බෞද්ධ සංස්කෘතියේ තියෙන පැත්තක රටක ඒත් හැබැයි ඉතර ලාසියලේශයක් නෑ අර වෙදි හරි අමාරු වේට්ටු ගන්නවා දෙන්න ඒ මම රස්සාව කරන තැනදී ඒ මුතුද්දයිල එන ටාස්ක් එකක් දැම්ම මගේ ඔළුවට ඉතින් ඒක ඇචීව් කරපු තවද මට හරි සතුටක් ඇති වුණා අවල් මේ මේ අපේ net house එක සාමාන්‍ය මේ වගේ 15ක් 20ක් විතර ලොකු ඇති ඒක 10ක් 15ක් වෙන වතුර දාන්න ඉවෙලක දවසට දෙසයක් වතුර ගන්නවා. මම කොහෙද ස්ටාෆ් එකෝටි කරන්නේ කොහොමද ජීවිතේ දාන්නේ? උද්දිශරයක් දාන්න හන්දාගන්න මම අසත් ප්‍රොටෙස්ට් කරා. ප්‍රොටෙස්ට් කරන අන්තිමට මම මිනිස්සුන්ට කතා කරලා කිව්වොත් පස්සේ টොප් එකට දෙගොල්ලෝ එන්නවා. ඒ පාර දැම්මා. ඊට පස්සේ ඌ කිව්වා මට පේනවනේ ඔබ නිකන් ඔබේ හිතේ ප්‍රොටෙස්ට් එකක් තියෙන එක දෙසෙට දාන එකට ගහටත් හොඳයි. මිනිසුන්ටත් පුළුවන් කරපන් කියලා. ඊට පස්සේ මම මොනිටරි ටාස්ක් එකක් දුන්නා. අපි සංඥා කරපුවම හරි ගියා. මම මේ ජොලියක් දානින් දැන්නේ දුන්නයි ගාදාසරට ඉඳලා විදිහල අර වගේම තව එකක් දාපු ඔළුවට. දැන් මට වයර් මාරුණා. දැන් එකක් කිව්වා දෙකක් කිව්වා මේ අක්ෂය ඉන්නේ ඒක වෙනම ලෝකල් දෙදෙක් කතා කරලා කිව්වා. මම බුදු ජොලියක ඉන්නේ මේ ඉස්සදාම කරන ජොබ් එකේ කරන කරදී හරියනවායි කියලා. මීයා ඇවිල්ලා දැන් ඊගාට අරනවා. ඊට පස්සේ කෝකයි යකෝ උඹේ උඹේ සුද්දගේ වෙනස. අපි ඉක්මනට easily satiable. උන් කවදාකවත් satisfy වෙන්නේ සිංහල ගොවියගේ තියෙන ආර්ථික විද්‍යාව උගන්වනවා සේෂේබල් කියලා නෙවෙයි කියන්නේ. විතර සටයබල් කියන වචනේ වාක්‍ය කියන්නේ සේෂේබල් ඉක්මනට සතුට වෙනවා ඇති. මේ හම්බ කරගත්ත ඉවරයි. සුද්ධගේ කොච්චර හම්බ කරා. ඊගාවට අර කැරට් allele ඉස්සරහින් ඉඳලා තියෙන කණේක තමයි වෙන්නේ. ඒක කවදාකවත් බෑ සුද්ධට අපි ඒක තේරුම් ගන්න. අපිට පුළුවන් සුද්ධව තේරුම් ගන්න. එයා ඉන්නේ අසීමිත ආශාවක ඒ ගැප් එකක් ඇති කරගෙන ටාස්ක් එකක් තියාගෙන එළවෙන එකමයි එයාට ගන්න. ඒක නැතුව ජීවත් වෙන්න බෑ මිනිස්සු. අනේ ඒ දේ තේරුම් අරගන්න නැතිනම් ආශය කරේ මිනිස්සු තුරු. මොකද එයා එයා සලකන්නේ ආධ්‍යාත්මික වශයෙන් හම් වෙන විවේකෙට. එහෙම නැත්නම් කන්ටෙන්ට්මන්ට් එක ආරක නැමැටිරිස්ටික් තමයි. ඒ නිසා ලංකාවේ දැන් තියෙන හැම කලමනාකරණ පද්ධතියකම ඔය කුණුහරුපේ තමයි අද ඉන්න ටෙක්නික් එකට උගන්වන්නේ. මේ මැනේජ්මන්ට් ටෙක්නික් කියලා ප්‍රොඩක්ටිවිටි කියලා ඔය සුද්ධගේ කුණුහරුපේ ලංකාව පුගන්න එක තමයි අද වෙලා. තුම ඉගෙන ගත්ත දවසේ ලංකාව ඉවරයි. කදාකත් ඒකේ සතුට දන්නේ ඒක නිකන් කියන්නේ කට ඉදිකටු මලක් විතර බඩ මහාලුක වලයක් තියෙන පිසාච ප්‍රේතයෝ බාටපත් වෙනවා. කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැහැ. කෑම තියෙන ඕ වලකින් අර කියලා හලහලා තමයි ජීවත් වෙන්නේ. පිසාච ප්‍රේත ලෝකයක් ඇති කරගන්න. උළුවන් නම් දෙන්න ඕනේ කන්ටේන්මන්ට් එක කියන අනම්මදේ. ලෝකෙට හෝ Tamanට. ඒක තමයි ඇත්තටම අර ඊයේ පණේති බුදුජනක කිව්වේ මේ මිනිසයා මේ විවේක වෙන්නත් ඕනේ සත්‍යමත් වෙන්නත් ඕනේ ආහාරය මත්ඤ්‍යතාවයේ තියෙන්නත් ඕනේ ජාගරියාන යෝගය රකින්නත් ඕනේ සන්තුෂ්ඨෝ වෙන්නත් ඕනේ සන්තුෂ්ඨෝ කියන ගුණේ නැත්තම් ඔබේ සංඥාව මොන තාලෙන්වත් කරන්න බෑ සන්තුෂ්ඨ වුණාට පස්සේ එයා වැඩ කරන්නේ ඇතුළත ගුණත් එක්ක රූප වේදනා සංඥා සංකෘත නැත්නම් බාහිරේ සල්ලිත් එක තමයි. ඒ නිසා ඒක මේ කලසුනා බවක් භාවනාවේ ආධ්‍යාත්මික ජීවිතේ. බුතාන වල තියෙන happiness project gross productivity නෙවෙයි gross happiness national development fair කරනවා නම් අවශ්‍ය ඉන්නවා. not based on GDP. Gross national product නෙමෙයි ගන්නෙ. ක්‍රොස් නැෂනල් ප්‍රොඩක්ෂන් එක නෙමෙයි ගන්නෙ. now they are finding it uh, already having issues with that. Uh, and sustainable happiness. මේ වචන වලින් කියනකොට මට වෙන්නේ සූත්‍රකේ ගුණුවක් වගේ. ඔක භූතාංකාරකයෙන් ආව නම් පිළිගන්නවා. ඔය concept එක භූතාංකාරකයෙන් ආව නම් පිළිගන්නවා. සුද්ධ ඔක්කොම නමක් දාලා අපි දන්නවා කියලා හදනවා. ඌ දාන්න නම දාන එක විතර උකන් කොයින් කරන නම. ඒක අපේ concept එක. අපි තමයි විභූතාන්ට අපි ඔක අඳුල්ලා දුන්නේ කියලා. විභූතානේ මෙච්චෝ සුද්ද එන්නත් ඉස්සර ජොලියේ හිටියේ. ඒ සුද්ද තමයි කියලා ජොලිය මිම්ම හොයන්න හදන. සුද්දට තියෙන්නේ බයි ඉස්සෙල්ලා එකක්. සුද්දාගේ ඇත්තම නැති එක. යුතුවන ගන්නවද එහෙ නෑ ඉතින් අහන්න එපා. ගොඩ ගන්න බැරි જાතියක්. ඒ කියන්නේ මම ඕනනම් එවන්නම් විනාඩි 5ක අර කෙල්ලෙක් කතා කරන එක මම ඔයාලට ඉවරත් වෙන UN එකේ ලොක්කන්න කියන්නේ. I am still young. අවුරුදු 13කට අඩු කෙල්ලෙක් වනිනවා UN එකේ ඉන්න ලොක්කෝ සේර කොහොම ගත්තද මන් දන්නේ මීටින් එක. මම ටිකට් එකට මෙච්චර ගාණක් ගියා ටිකට් එක හම්බ කරලා අවුරුදු 13 අඩු ළමයි දීපු සල් වලින් අපේ අම්මලා තාත්තලා මේ සල්ලි දුන්නේ මන් තොපිට කියන්නේ අලුතෙන් හිතන්න පුරුදු යන්න. තොපි හම්බ කරන්නේ මම්මගේ දරුවන්ට. මේ දරුවා අම්මා උඹලා කරන වැඩේට කැමති නැහැ. මේ ලෝකේ තියෙන හැටියට තියෙන අරපන්න. but that would good and it just a car good and but now we are in a hijack idea so it's posing it there ඒක නිසා මේ ඒ contentment එක කියන එක මලේ සුවඳ පිපුණු මලේ රුවේ එමල දනීදෝ මලකිදුවේ ඇඩරුව බලන්න එපයි කියලා නන්දමාණිගේ සින්දුවක් තියෙනවා පිපිච්ච මල කවදාකවත් ඒ රුව අඳුරන්නේ නැහැ ඒ රුව අඳුරන්නේ මල නෙවෙයි වෙන කෙනෙක් ඒ හඳුනන්නේ කෑදරකමට මිස මලට ආදරයට නෙවෙයි. ඒ නිසා කටමැටි පිටියේ තමන්ගේ රූපේ බලන දුවට ධර්ම දුවට කියනවා විපුණු මලකේ විපුණු මලේ රුව ඒ මල දනීදෝ මලකි දුවේ උඹ ඇඬරුව බලන්න එපා. කටමැටි පිටියේ හේවනල බලන්න එපා. වතුර ගන්න ඉස්සෙල් ඉඳ තිබිල බලන්න එපා. මම දන්නවා උඹේ වයස ඇවිල්ලා තියෙනවා කියලා. ඔබ බය වෙන්න එපා උඹ ලස්සනයි. මේ ලස්සන ඔබට තේරෙන්නේ මේක කතාවක් කියන්න ඉවර කරන කොහොම ඉක්මනට වෙලා ගිහිල්ලා තියෙනවා මේ hina වෙන්න. සවුත් ඇෆ්‍රිකාවල බොහොම සීතල රටක්. අමුත් එක්ක ආපුවාම ඒ තර ඒ සනුවරේ ඉන්න ලස්සනම කිල්ල දෙනවා බුදියන්ට. අමුත්තට දෙන සංග්‍රහය. ඒ මොකද එතකොට ඇඟ උණුසුම් වෙනවා මේක හරි සීතල නිසා. නැත්නම් කපල් එක නිදාගෙන ඒ ඇඳෙන් ඉක්මනට ඇවිල්ලා අමතර බුදිය ගන්න කියනවා රත් වෙන්න නිවෙන්න ඉස්සර වෙලා වෙන හීටින් නැති නිසා. ඉතින් ලස්සන ගිහිල්ලා තියෙනවා. සුද්දෙක් ගිය දවසක අර කෙල්ලව දූෂණය කරලා. ඒකල කිව්වලු අප්‍රියංකාරව මහ තිරිසන් જાතිය තමන්ගේ ජනෝරේ ඉන්න ලස්සනම කෙල්ල දෙනවා අමුත්තට කියලා. අනිවිදි ගියාට පස්සේ ඇතුලේ කරකවලු අපේ කවදාකවත් මේ කෙල්ලව දූෂණය කරන්නේ නැහැ. අපේ සම්ප්‍රදායකේ. සුද්ධගේ තියෙන පාහරකමට අර උණුසුම් කරන්න තිබ්බ කෙල්ලක දෝෂණය කරලා අපි බ්ලේච්චයි කියලා කියනවා. අමතර දන්නේ නැති නිසා සීත නිසා කරන්න දෙන ලස්සන කෙල්ලෙක් දෙනවා. කෙල්ල ළඟ තියාන බුද්ධිය ගන්න එක විතරයි ඒ මිනිස්සු ඒක දන්නවනේ. ආද හැංගීමක් පහල කරන්නේ නැහැ, දූෂණය කරන්නේ නැහැ. සුද්ධට කියපු පළවෙනිම දාන දූෂණය කරලා අපෝ මහ තිරිසන් જાතියක් නෙමෙයි තමන්ගේ ලස්සනම කෙල්ලෙක් දෙන්නේ අමුත්තන්න කියලා සුද්ධ අර කන්නටම බැලලා කියනවා. මුදලට කල්ලා දැනගෙන කියලා දෙන උන්ගේ පාහර જાතියක් කියනවා. සුද්ධ කියන්නේ උන්ම જાතියක්. මෙතන සුද්ධ නෑ. ඒ කියන්නේ මට සමහරවිට ඔය කියනවා ඒ දෙනක ඉන්න තැන්වල මොකද උන් හිතන්නේ උන් ඔක්කොම දන්නවා අන්තිමටම මේ හැඟුම් ඉඳුරම් පිනවීම අතින්මයි වෙන මොකක්වත්ම නැහැ උන්නේ. ඒක කියවලා මන්ද මට නම් දැන් පුදුමාකාර තොරතුරු තෝගයක් තියෙනවා මේ ඇමරිකාවයි මේ යුරෝපයයි ඇවිල්ලා අපිට නටවන්න හදන අද මේ බුදුහාමුදුරගේ පණිවිඩය ලැබෙන්න ලැබෙන්න මට තේරෙන්න පටන් ගන්නවා. මොකද මාත් අවුරුදු 20ක් ඔය සුද්ධගේ අධ්‍යාපනය ලැබලා තියෙනවා. මාත් යනෝ රටවල් වලට උන් කරන හැම වැඩකම තියෙන පාහර තමයි ආධ්‍යාත්මය යට කරලා කාමේ මත කරනවා. ඒකල අපිවත් පාවිච්චි කරන්න දෙනවා මේ බුද්ධ ධර්මත් පාවිච්චි කරන්න දෙනවා සත්‍යයත් පාවිච්චි කරන්න හදනවා. සත්‍යය තියෙන ආධ්‍යාත්මය යට කරලා කාමයට. ඒකලියල අපි සන්තෝෂ වෙන සුද්ධ කිව්වොත් තමයි මයින්ඩ්ෆුල්නස් එක ලොකු. අපි පරණ පුරුදු සත්‍ය වැඩන්නේ. ඒ වෙන්නේ අපි ඉගෙන ගන්න අපේම වටිනා දේ අපි හදාන අපි කරගෙන යන එකට යන්න ඕනේ. සුද්ධට එහා යන්න ඕනේ. ඇත්තට සුද්ධට යන්නත් බෑනේ. එයා යන්නේ මේ ඉන්ඩිපෙන්ඩන්ට් වීමේ නැත්තම් හීලින් මේකට විතර යන්නේ තෙරපිටික් විතරනේ. මේක අනිවාර්යයෙන්ම එහාට යනවා. කියුරටිව් පැත්ත මේ ප්‍රිවෙන්ටිව් පැත්තට ඒ අතිනම් ඒ කොන්ෆරන්ස් වලදී ඉමේසු අඳා වැටෙනවා අපිට කවදාවත්ම තේරුම් ගන්න බෑ කියලා. ප්‍රිවෙන්ටිව් පැත්ත තේරුම් ගන්න බෑ. තෙරපිටික් පැත්ත අපිටත් උගන්වන්න තමයි. අපිට කන්ට ඒකෙන් වාසිය අරගෙන මේ පරමාර්ථය අපි නැත කරන්නට අපි යනවා ප්‍රිවෙන්ටිව් හේතකම වැඩි කරන පැත්තට යන්නේ. ඒ අතින් බලනකොට බුදුජානක පැහැදිලිවම පෙන්වලා දීලා තියෙනවා. ප්‍රයෝජනෙකුත් තියෙනවා. ඒක නෙවෙයි වැඩේ. මාතර කෙලෙස් වලින් ගන්න යන තමයි අපේ පරමාර්ථය කියන එක නිතර මෙනෙහි කරගන්න ඕනේ. ඒක මම හිතන්නේ සුද්ධගේ කටෙන් කියවේ කියලා. ඒ සුද්ධ පිටිපස්සේ යන භාවනාකාරයන්ගේ කටෙන් කියවෙන්නේ නැහැ. ඒ මිනිස්සු ලස්සනට පේන්න තියෙන මිනිස්සු ගිය කරලා තියෙන හැටි හරියට ඇඩ්වර්ටයිස්මන්ට් එකට. මේ මේ ප්‍රයෝජන කියලා දැක්කපු ගම මතක තියාගන්න ඒක මා මේ වටිනා සද්ධර්මයේ වමතින් අල්ලන්න හදන ඇල්ලින්න. අත් දෙකින් අල්ලන්න ඕන දහසනේ අමතින් අල්ලන්න හදනවා හරියන්නේ නැහැ. ඒකයි අපි මේ සිද්ධ වෙනගෙන බාපණ දාගෙන අපි ඉන්නකින් අදහස් කරන්නේ අපි නේ අපිට හදිසියක් නෑ අපි යන්න දන්නේ අර ආධ්‍යාත්මික පැත්තට. ඉතින් අපි විනාඩි 5ක් විතර වැඩිපුර ගන්න තියෙනවා. ධර්ම සාකච්ඡාට වැඩිය මේක ගියේ අපේ කමටා සුද්ධ කරන පැත්තට ධර්ම සාකච්ඡා වැඩට අවසානයි. නමුත් මම හිතන එක වංශුත භාවයේ සඳහන් වෙන වචනක්වත් කියලා. එන සීල දනාරම පෙරවන් සරණයි.